ඒ සූත්‍රයේ ප්‍රධානම යොමු තියෙන්නේ ආර්ය සම්මා සමාධිය ගැනයි. ඒ ආර්ය සම්මා සමාධිය තමයි නිවනට ආසන්න කාරණා වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් ආර්ය සම්මා සමාධිය මේ සම්මාදිට්ඨිය පූර්වංගම කරගෙන ගමන් කරන හැටිත් ඒ අනුව ඉතුරුත් මාර්ගාංග අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ කියන විදිහට පිරිවර පිරිකර වශයෙන් උදව්පකාරන බවත් අපි පහුගිය දවස්වල ගත කරපු සූත්‍ර දේශනාවල සඳහන් කරන්න යෙදුණා. මේ විදිහට යම් කිසි කෙනෙක්ගේ මනා සම්මා දිට්ඨිය පුළුල් මනා සම්මා සමාධිය පුළුල් සම්මා සමාධියක් නිවැරදි සම්මා සමාධියක් ඇති කිරීමට මේ සම්මා දිට්ඨිය ඊ타ත්ම වග කියන බලපෑමක් ඇති කරන බව තේරුම් ගතට පස්සේ ඒ කෙනා ඒක තන වඩා ගන්න සම්මා දිට්ඨිය තන වඩා ගන්න ඒ සම්‍යක් වූ වෑයමක් වීරියක් ඒ වගේම සම්මා සතියක් වඩනවා. ඉතින් ඒ නිසා ඒ භාවනා යෝගාවචරයට ඒ සරුවත්යන් වහන්සේ ඉදිරිපත් වෙන කාරණාවලින් ඒ තමයි මේ කරන්නේ මොන වගේ වෑයමක්ද කියන එක තමයි මේ එලඹිලා සිටින්නේ මොන වගේ දෙයකටද මොන වගේ අප්‍රමාදයකටද කියන එක නිකන් මූල ධර්ම වශයෙන් හිතා ගන්න පුළුවන් මේක සම්මා දිට්ඨිය හරහා සම්මා සමාධියකට ආර්ය සම්මා සම්මාධියකටයි තුඩු දීලා තියෙන්නේ ඉතින් මේ විදිහට අපි යම් ආකාරයකින් අපි හිතනවා නම් පසුගිය දවස් කීපයේ දේශනාවලින් මේ සම්මා දිට්ඨියක දින වටිනාකම ඒ සඳහා සම්මා දිට්ඨිය තන වඩා ගන්න තු මොන දේ කළත් ඒ ආදීනව නපුරු විපාක බුද්ධි විඳින බුද්ධි විඳින බව දැනගත්තොත් ඒකේ නාමේ සම්මා දිට්ඨියක් ඇති කරගැනීමේ වටිනාකම තේරුම් ගනිවි. මිච්ඡා දිට්ඨියක් ඒ තරම්ම නපුරුයි. මිච්ඡා දිට්ඨිය ඒ තරම්ම සකස් කරගත්තේ නැත්නම් සම්මා දිට්ඨිය බාටපත් කරගත්තේ නැත්නම් විශාල අනර්ථ සිද්ධ කරනවා. අන්න ඒ ටික ඒ මුලින් මුලින් අපි දේශනා පහක් මාර්ගයෙන් ඉදිරිපත් කරගත්ත දේ අද 6 වෙනි දවසේ විදිහට මෙවැනි ක්‍රමයට තනවා වඩාගත් සම්මා දිට්ඨියක් කොහොමද පූර්වංගම වෙලා සම්මා සංකප්පයක් ඇති කරන්න කියන එකයි අද අපි මේ දේශනාවේදී උපුටා දක්වන ලද මේ පාඩයෙන් එලි දැක්වෙන්නේ හුවා දැක්වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට යහ සංකල්පයක් පුදුල් සංකල්පයක් පහළ වෙන්න නම් ඒකනට අනිවාර්යයෙන්ම යහපත් වූ පුලුළු සමාධිත්‍යයක් තියෙන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් මිච්ඡා දිට්ඨියකින් පටන් ගත්ත කෙනාට අපිට හිතා ගන්න අමාරුයි යහපත් වූ සංකල්පනා පහළ වෙන්න පුළුවන් කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය පහළ වුණා නම් එයාට පහළ වෙන සංකල්ප සම්මා සංකප්ප බවත් මිත්‍යා දෘෂ්ටි සහිත කෙනාට පහළ වෙන සංකල්ප මිත්‍යා සංකල්ප බවත් අපි දල වශයෙන් ගොඩින් බේරගත්තට පස්සේ යෝගාවචරයාට මිච්ඡා සංකප්ප පැත්තේ ඉඳලා සම්මා සංකල්පයට සංක්‍රමණය වෙන්නා වූ යෝගාවචරයට මේ දෙක අතරමැද තැනක් තමයි සරුවචනංශී යෝජනා කරන්නේ. යාට තමන් තුළ තියෙනා වූ මිච්ඡා සංකල්ප මිච්ඡා සංකල්ප වශයෙන් වැටෙනවා. තමන් තුළ තියෙන සම්මා සංකල්ප සම්මා සංකල්ප විදිහට වැටෙනවා. මෙන්න මේ විදිහට මේ දෙක වෙන්කොට හඳුනා ගැනීමට පරෝපදේශ රහිතව වෙන්කොට හඳුනා ගැනීමට යම් කිසි කෙනෙකුට හැකියාවක් යම් කිසි කෙනෙකුට ඇහැ පෑදීමක් සිදු වෙනවා නම් ඒක ඒ කෙනාට බොහෝ බොහෝ කල් හිතසුව පිණිස පිහිටනවා. ඉතින් ඒ නිසා මේ සම්මා දිට්ඨිය හරිය කෙනාට හැම වෙලාවෙම තමා විශ්ීම කරලද වෙදයක් තමාටම විවේචනාත්මකව බලන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක හරිමයි අනිත් ඔක්කොම වැරදිමයි මගේ මේක හරි අනිත්ව වැරදි කියලා දැඩි මතධාරී වෙන්න ඕනේ. ඒක දිහාම විමසුන් නොනින් එහෙම නැත්නම් සංවිවේචනාත්මකව බලන්න පුළුවන් ගැති මේක ශාසනික තියෙන නැත්නම් විශේෂම ਸਰවඥ ශාසනයේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි කෙනෙකුට වෙන කෙනෙක් එනකන් ඉන්නේ නැතුව තමන්ගෙම දේ තමන්ට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමන් ඇසුරු කරන අනිත් කෙනත් ඒ වගේ තමන්ගෙම දේ විවේචනය කරන ඒ විවේචන පිළිගන්න කෙනෙක් නම් එයා බොහොම කල්යාණ මිත්‍රෙක් බවත් ඇසුරට සුදුසු කෙනෙක් වාත් තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් කොච්චර හරි වුණත් දැඩි මතද හරි නම් පැහැදිලිව පේන්න තියෙනවා ඒ කෙනා ගාව ඒ තියෙන ඔලොමොල ගති නිසා දෘෂ්ටියේ අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒ නිසා මේකේ තියෙනවා නිහතමානිකමක් හැදෙන්න ඉඩ දෙන ගතියක්, මෙලෙක් ගතියක්, මුරුදු ගතියක්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් තුළ ඒ වගේ සම්මා මිච්ඡා දිට්ඨියකින් යුක්ත නම් ඒ කාන්තේම පහල කරන සංකල්ප මිච්ඡා සංකල්ප බව සර්වචනාංශිකේ දේශනාවේ සඳහන් වෙනවා සම්මා යම් කිසි කෙනෙක් සම්මා මිච්ඡා දිට්ඨියක නම් ඉන්නේ ඒ මිච්ඡා දිට්ඨියෙන් ඉන්න කෙනාගේ හැම ක්‍රියාවකින්ම හැම වචනයකින්ම හැම හිතවිල්ලකින්ම ඒ මිච්ඡා දිට්ඨිය පෙරෙන්න පටන් ගන්නවා වැగిරෙන්න පටන් ගන්නවා මෝදු වෙන්න පටන් අර ගන්නවා ඒ මිනිස්යා දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් මේ මධ්‍යස්ථංගීමේ බලහින්න ඕනම කෙනෙකුට මේ මනුස්සයා ඉන්නේ මෙන්න මෙවැනි දෘෂ්ටියක කියන එක එයාගේ ක්‍රියාවලින්, එයාගේ වචන වලින්, එයාගේ හිතවිලි වලින් පේනවා. ඒ විතරක් නෙවෙයි ඒ මිච්ඡා දිට්ඨියකින් වැඩ කරන කෙනා කොච්චර ක්‍රමසහ විදි සමීකරණ මොන જાතියෙන් කරත් එයා කරන හැම දෙයක්ම කරන වචන හැම වචනයකින්ම හැම හිතවිල්ලකම අහිතාය අකන්තාය අමනාපාය දුක්ඛාය සංවත්ති කියලා ඔහුට අහිත පිණිස අමනාපෙ මිනිස දුක් පිණිස පිටරන ඒක සරුවතනසේ සඳහන් කරන්නේ චිත්ත ලැබු ඇටයක් හරි කරවිල ඇටයක් හරි කොම ගහක් හරි හිටෙවට පස්සේ ඒක පොළවෙන් උරා ගන්නා සෑම පටවියාපෝ තේජෝ වායෝ සාරයක්ම චිත්ත ඵලයක් ඇති කිරීමට හේතු වෙනවා ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඒක දැනගෙන ඒ සම්මා දිට්ඨියක් බවට තමන් ළඟ තියෙන මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨියක් බවට පත් කිරීමට මේ ජීවිතේ පුළුවන් ඒක තමයි ਸਰුවචන් ආශිකේ තියෙන ඉගැන්වීමේ ප්‍රධාන හරයක් ඒ නිසා මම මේකට අප කැප වෙලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් ශික්ෂණය වෙන්න ඕනේ. එතකොට මට මිච්ඡා සංකප්ප මෙහිමයි සම්මා සංකප්ප කියලා වැටහෙන්න පුළුවන් කියලා උත්සාහ කරලා කරලා කරලා යම් ආකාරයකට ඒ සම්මා දිට්ඨිය පිහිටුවා ගත්තොත් ඒ පුද්ගලයාගේ වෙනස විශේෂයෙන්ම ඒ සම්මා දිට්ඨියක පළපදියම් වීම යාගේ හැම ක්‍රියාවකීම හැම වචනකීම හැම හිතවිල්ල කිලිම ඉදිරිපත් වෙනවා හරියට මිහිරි ඵලයක් ඇති මීරි ඵලයක ඇති ඇටයක් පොළවේ හිටවුවාම ඒක උරා ගන්නා වූ පොළොව සාරය ඒකාන්තයෙන් මිහිරි ඵල ගෙන දෙනවා වගේ. ඉතින් අන්න මේ වැඩපිළිවෙලදී මේ මිච්ඡා සංකල්ප තමයි මේ පුද්ගලයාගේ චරිතේ ක්‍රියාකාරකම් පෙන්වන්නේ. ඉතින් බටහිර පවතින ලෝකයේ සංකල්ප සහ දෘෂ්ටි පිළිබඳවත් ආශියාකරයේ විශේෂයෙන්ම බුද්ධ ආගම මුල් කරගත්ත සමාජයක තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්පත් එක බලනකොට ඒක සාධාරණ නිගමනයකට එන්න පුළුවන් ඒකාන්තයෙන් බටේර සුද්ධ මිච්ඡා දිට්ඨිය කියන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ල බලවත් විදිහට අනිකුත් රාජ්‍යයන්ට ඒක පැතිරවීමට ගන්නා ඔලමල උත්සාහය දිහා බලනකොට හොඳට පේනවා මේ ඇත්තෝ මෙයමයි සත්‍ය අනික් සියල්ලම බොරු අනික් සියල්ලම නැති කරන්න ඕනේ මේකම ඉස්මතු කරලා දෙන්න ඕනේ කියලා දැඩි මිෂනාරි අදහස් වලින් වැඩ කරනවා. එතකොට පේනවා ඒ අත්ව ඇති කරන සෑම සංකල්පයක්ම අනිවාර්යයෙන්ම මිච්ඡා සංකල්ප කියනවා. ඒ නිසා බටහිරේ තියෙන හැම ශිල්පයක්ම හැම නිෂ්පාදනයක්ම හැම දෙයක්ම ඒකාන්තෙම අහිතාය අමනාපාය දුක්ඛාය අකන්තාය සංවත්තති කියලා කියන්නේ. ඉතින් අපි අද ඉන්න යුගයේ මේක ඉතාමත්ම පැහැදිලි. තාමත් අපේ ඔලොමලයන්ට තේරෙන්නේ නැහැ. තාම අරක පිටිපස්සේ ගියාට පැහැදිලිවම වෙනවා ඇති කරපු සෑම සංකල්පයක්ම හැම නිෂ්පාදනයක්ම හැම සොයා ගැනීමක්ම අයිතාය අමනපාය අකන්තාය දුක්ඛාය සම්මතති. ඒක දැන් බටහිර මේ ගිනි කන්දක් ඔජ්ජ ගොඩ දාන වගේ තුවාලයක උඩු දුවන්න වගේ කැරව විහිදෙනා වගේ හැම පැත්තෙම වැగిරෙනවා. හැම උපක්‍රමයක්ම කරන එක වසාගෙන ඉන්න. ඒක හරියට කුෂ්ඨ රෝගියෙක් රත්තරන් ආභරණලා සලකණ්ඩ සරසඳ හදනවා වගේ ආච්චම්ම කෙනෙක් මනමාලියක් කරන් හදනවා වගේ මේ කරන විකාරේ පේන ප්‍රධානම වර්ෂය තමයි 2012. ඒක තමයි 2012 කියන සුවිශේෂී తত্ত্বය. නමුත් තාමත් බටේර දෘෂ්ටිය හොඳයි. බටේර සංකල්ප හොඳයි කියන හැඟීමෙන් බලනවා නම් ඒ මිනිසෙයින්ට මේක සාමාන්‍ය පැහැදිලි දර්ශනයක් දක්ව ගන්න අමාරුයි. නමුත් හරියට දැක්කොත් මේක ඒකාන්තම මිත්‍යා දෘෂ්ටියක පිහිටලා තියෙන මේ විදිහට මුළු ලෝකෙම මිත්‍යා දෘෂ්ටියට ගෙනියන තරම් ඒගොල්ලෝ ක්‍රියාවත් කරනවා ඒ නිසා මෙතෙක් ඇති කරපු දැන හෝ නොදැන සෑම සංකල්පයකින්ම කවම කවදාකවත් අර තිත්ත ඇටයක් හිටවපු දෙයකින් මිහිරි ඵලයක් ලබන්න බෑ වගේ පේන්න පටන් ගන්න තියෙනවා. නමුත් එවැනි දෙයක් අපි මතු කරගත්තට අපි ලේනරක් කරගන්න නරකයි අපි ඒකට යුද ප්‍රකාශ කරන්න නරකයි. අපි දැනගන්න ඕනේ මිච්ඡා දිට්ඨිය තමයි ලෝකේ හැමදාම බහුජන මතේ වෙන්නේ. අපි දැනගන්න ඕනේ මිච්ඡා සංකල්පය තමයි ලෝකේ හැමදාම බහුජන මතේ වෙන්නේ. ඒ නිසා අපිට තියෙන එකම දෙයයි මේ සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය වෙනුවෙන් ඒ ප්‍රවාහයෙන් ඈත් වෙලා තමන්ගේ විවේකී සකස් කරගන්න එක. එහෙම නැත්නම් තමන්ගේ ඒ අරසව සකස් කරගන්න එක. ඒ සඳහා ඊ타ත්ම වටිනාම නීතිය තමයි කිසිම සංවිධානයකින් මොනම ආකාරයකින්වත් මේ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප ඇති කරන්න බෑ. ඇති කළ හැකි එකම ක්‍රමේ තමයි මම දැන් මෙතන. මේ මමෙන් පිට අපි කියපු ගමන්ම මතක තියාගන්න මිච්ඡා සංකල්පයක් මිච්ඡා දෘෂ්ටියක්. ඒ වගේම දැන් කියන මේ මොහොත අර ඊයේ අද හෙට කල්පනා කරන ගත්තොත් ඒ කාන්තේම ඔය මිච්ඡා සංකල්ප වෙනවා. මෙතන දැන් වෙන දේ අර අතන ගිහිල්ලත් ඕනේ අය හිතත් අය ආර්ධනත් ඕනේ මේ තනත් ඕනේ කියලා සංවිධානයේ මේ තෑම දෙයකම තද බල විදියට මේ මිච්ඡා සංකල්පේ ක්‍රියාත්මක ඒක නිසා යම් කිසි කෙනෙක් මේ මිච්ඡා දිච්චයක මිච්ඡා සංකල්පයක තියෙන ඒ භයානක ගතිය දකිනකොට ඒක බහුජන සේවාවක් එක තමයි යන්නේ. හැම වෙලාවෙම මිච්ඡා සංකල්ප සහ මිච්ඡා දිට්ඨිය යන්නේ සාමූහික අර්ථයක් කරා. සර්වචනන්සේ පෙන්වපු මේ සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පේ ඒකාන්තයේම <clears throat> පුද්ගල වර්ධනයේ තුල හරයි තියෙන්නේ. එක එකනෙක් එක එකනේ තම තමන්ගේ වැඩ බලා ගන්නවා. කවමදාකවත් තව කෙනෙකුට තව කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ ඉන්දියාවේ හිටපු ඒ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙනේ ජවහර්ලාල් නෙහ්‍රුතුමා කියලා තිබුණා මේ සරුවච්චන් වහන්සේ කියන දේ ජනමාධ්‍යයක් ජන සමාජයක එනත රටක ගමක ක්‍රියාත්මක කරන්න පුළුවන් ද බැද්ද කෙනෙක් නම් මට සාධාරණ සැකයක් තියෙනවා කියන. අද මට එකක් කියන්න පුළුවන් පුද්ගලිකව කෙරුව ප්‍රතිඵල තියෙනවා කියන. එච්චරයි. Tamanda තේරෙනවා නම් මේක කරන්ඩ කිසි කෙනෙකුට කකක් දාගන්න යන්න එපා කිසි විදියක සැලසුමක් හදන්න යන්න එපා මෙතන තියෙන එක අතන තියෙයි කියලා හිතන්නත් එපා තියෙනවා නම් දැන් මෙතන මම නැත්නම් නැහැ. ඉන්නේ ඒ දර්ශනය මේක සම්මා දිට්ඨිය සම්මා සංකල්ප මේ මිච්ඡා සම්මා සංකප්පේ මිච්ඡා සංකප්පේ කියන දෙක තේරුම් ගත්තට පස්සේ තමන්ගේ ජීවිතය ඉතාමත්ම සරල වෙන්න පටන් ගන්නවා. ඉතාමත්ම ඍජු වෙන්න පටන් ගන්නවා. ඉතාමත්ම අහිංසක වෙන්න පටන් ගන්නවා. ඉතාමත්ම යටහත් පහත් වෙන්න පටන් ගන්නවා. කවදාකවත් මොනම හේතුවක් නිසාවත් තව එක චිත්තක්ෂණයක මේ සැපය හෝ මේ දුක තව කෙනෙකුට මේ සැපය හෝ දුක තව තැනකට මේක ගෙනියන්න බෑ. මේක පවතින්නේ මම දැන් මෙතන කියන එකේ පමණයි. ඉතින් ඒක නිසා මේක ආගමක් කරගන්න හැදුවර කවදාකවත් කරන්න බෑ. එහෙම ජනමාධ්‍යයකට, ජනයාකට, සමාජයකට, පවුලකට දෙන්න බෑ මේකේ. එක එකනට පුද්ගලිකව සලකලා කියලා දෙන්න පුළුවන්. තම තමන්ගේ වැඩක් බලා ගන්න. තම තමන්ගේ වැඩ බලාගත්තොත් ඒක වළක්වන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඒ නිසා මේ සම්මා සංකප්ප පිළිබඳ හැදෑරීමේදී මේ පවතින අධ්‍යාත්ම ක්‍රමයන්ත් එක්ක දේශපාලන ක්‍රමයන්ත් එක්ක ආර්ථික ක්‍රමයන්ත් එක්ක සමාජික ක්‍රමයන්ත් එක්ක පැහැදිලිව උරස් පරස් ගතියක් හිටිනවා. ඒ නිසා මේක හරියට තේරුම් බේරුම් කරගත්ත එක්කනා Tamanට හම්බෙලා තියෙන මේ සීමිත කාලය මේ සීමිත සැප සම්පත්තික මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මේ ශාසනය ඊ타මත්ව ප්‍රවේශමේ ඊ타මත්ම අර පිරිමැස්සෙන් පාවිච්චි කරනවා එක චිත්තක්ෂණයක්වත් අහක දාන්න නැතුව. එහෙම ඒක කරන්න බැරි තමන්ගේ වැඩේ කරගන්න බැරි කට්ටිය අනික් අයට දෙන්න හිතනවා. සාමූහික වශයෙන් කරන්න හිතනවා. කාලයක් තිස්සේ මේක පවතී කියලා හිතනවා. තැන් තැන් වල පතුරවන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක නිකම්ම නිකන් හීන ලෝකයක් විතරයි. ඒ නිසා මේ සංකප්ප ගැන කතා කරනකොට අපි හෙට වෙන් වෙලා තැන් තැන් වලට යනවා. ගියාට පස්සේ අපි අපි කියන වචනේ පාවිච්චි කරන තාක්කල් මම දැන් මෙතන කියන එක නැති උනායි කියලා හිතා ගන්න. සමාජ විද්‍යාඥයන් කියලා කියන්නේ අපි කියන තාක්කල් නම් බොහොම කයිටි කරුණාව මම කියනකොට හරිම ආත්මార్థකාමී කියලා. දේශපාලනඥයත් ওই කතාව කියාවි. ආර්ථික විශේෂඥයත් කියාවි. නමුත් වැඩේ වෙන්න නම් මම දැන් මෙතන. ඒ මම දැන් මෙතන නම් යන්න හදනවා කියන. ඒ නිසා එල්ලේ ස්ථිරයි අපි එතෙන්ට යන්න හදනවා. මේ වැඩේ විතරක් එල්ලේ පරිණාමයට පත් වෙනවා. අපි එතෙන් යනකොට එල්ලේ එතන නැහැ. ඒක වෙන එකක් බවටපත් වෙලා ඒක තමයි මේ ගමනේදී තියෙන ප්‍රධානම දේ අහවල් තැනට යනවායි කියලා අහවල් දේ ලබා ගන්නවයි කියලා එකක් නැහැ. ඒ තමන් හිතාගෙන හිටියනම් අතෙන් යනවයි කියලා භාවනාවෙන් සමාධිත්‍ය හැදෙන්න හැදෙන්න හැදෙන්න ඒ දේත් විපරිණාමයකටපත් වෙන එක වෙනස් දෙයක් පාටපත් වෙනවා කියලා ඒ තරම විප්ලවීයයි මේ. සර්වඥාන්සේ කියන්නේ මේ තරම්ම විප්ලවීයයි ඒක නිසා අනෙකුත් දැනුම් අනෙකුත් උපක්‍රම අනෙකුත් සමීකරණ අනෙකුත් දේවල් මේකට යොදන්න ගියාම හොඳට තේරෙන පටන් අර ගන්නවා යම් ප්‍රමාණයකට වැඩ කරනවා 100ක් වැඩ කරන්නේ. ඒ මොකද මේකේ විතරක් අපි නිවන කියලා ගත්තත් අපි ධානයක් කියලා ගත්තත් මාර්ග ඥානයක් කියලා ගත්තත් ඔය සෑම දෙයක්ම සංකල්ප විතරයි. ඒක එන්නේ එන්නේ එන්නේ විපරිණාම වෙලා මේ සියලු සංකල්පයන්ගෙන් අපි නිදහස් වෙන දවසේ තමයි සම්මා සංකප්පයට වැටෙන්නේ. ඉතින් මේ නිසා සරුවචනන්සේ ආරාධනා කරන අපට මේ අපි ළඟ තියෙන මේ සම්මුති සංකල්ප පොදු ජනමත සියල්ල පිළිබඳව සමාධිත්‍යකින් යුක්තව බලන්න කියලා. ඒකෙදි මේ ලෞකික වශයෙන් කාට හරි තේරුම් ගන්න පුළුවන් සුතමේ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් දැනුමක් වශයෙන් දෙන්න පුළුවන් කොටස මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප වශයෙන් ලෞකික කොටස සාමාන්‍යයෙන් මේ මුගාක්ම ජනමතේ නැති වුණාට දක්වලා තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැත්නම් කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප කියනවා මිච්ඡා සංකල්ප වශයෙන්මුත් නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියනවා සම්මා සංකප්ප වශයෙන්. ඒක නිසා දවසක් තුල එහෙම නැත්නම් පරියන්කයක් තුල සක්මනක් තුල නැත්නම් වෙන වැඩක් කරන වෙලාවක තමන්ගේ කොච්චරක් හිතට එන මේ ආකල්ප සංකල්ප විතක්ක ਵਿਚාර කාමයට බරද කොච්චරක් නෙක්ඛම්මයට බරද කියන එක පුද්ගලයාගේ අභිවෘද්ධිය තුළ භාවනාව ගමන තුළ විශාල වෙනසකට ලක් වෙනවා. කාම සංකප්ප කියලා කියන්නේ ඇහැට විවිධාකාර රූප විවිධ රූප ಜಾති රූප රූප විවිධාකාරයෙන් ලැබීමට දැකීමට බැලීමට තියෙන ආසාව කාම විතක්ක වෙනවා. විවිධාකාර ශබ්ද රූප ඇසීමට තියෙන ආසාව කාම විතක්ක බවට පත් වෙනවා. විවිධාකාර ගඳ, විවිධාකාර රස, විවිධාකාර සුඛභෝගී සැප පහස හිතට ලබා ගන්න ඕන ගැතියද කියනවා කාම විතක්ක කියලා. ඒකට කාම ඡන්දේ කියලා කියනවා. කාම ආශාව කියලා කියනවා. කාම ගුණය කියලා කියනවා. ඒකේ විවිධාංගීකරණය හරහා තමයි ඒකට තියෙන ඇලීම ඒකට තියෙන බැඳෙන ගතිය කාන්දා ශක්තිය තියෙන්නේ. එකම දේ දිගට ගන්න ගියාම ඒ කාන්දා ශක්තිය නැතිලා යනවා. ඇලෙන ගතිය නැති වෙනවා. ඉතින් ඒ නිසා කාම ගුණ විවිධ රස විවිධ ගන්ධ විවිධ රස විවිධ පහස මාරු කරමින් මාරු කරමින් සිටීම ගිනිඅඟුරක් අතට අරගෙන පිච්චෙනවට අතින් අතට මාරු කරනවා වගේ සිටීම තමයි කාම ගුණය කියලා කියන්නේ. මේකෙත් බහුසුත භාවය ගැන සලකලා බැලුවොත් යම් කිසි පුද්ගලයෙ තමන්ගේ ඇහැ පිනවීමට කන පිනවීමට නාසය පිනවීමට දිව පිනවීමට කය පිනවීමට ගන්නා වූ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වගේ කියන මේ දේවල් මගින් Tamange ඉදurang පෙනවීමට කියන අපි කාම ආසාව කියලා. කාම තණ්හාව කියලා. ඒක හෙටත් ලබා ගන්න අතෙන්ද ගියාම එතනත් ලබා ගන්නට මට විතරක් නෙවෙයි මගේ කට්ටියටත් ලබා ගන්න මේක ඉතිරි පැතිරීමට කියනවා භව තණ්හාව. කාම තණ්හා කියන එක පුද්ගලයේ තමන්ගේ ඇහ කන දිව නාසය කය මන පිනවීමට මේ රූප ශබ්ද ගන්ධ රස ඇසුරු කිරීමෙන් ලබන්නා වූ තෘප්තිය. ඉතින් ලැබෙනවත් එක මේ මිනිසයා අනිවාර්යයෙන්ම තමගේ පවුලේ අයට දෙන්න මේක gedara ගියාමත් ගන්න මෙතන ඉඳලා තියෙනක අතෙන්ද ගියාමත් ගන්න ආදි වශයෙන් මේක පැදුරක් වෙලා ගත්තා වගේ පුරාවට යණ යන තැන මේක ලබා ගැනීමට ගන්නා ප්‍රයත්න භව තණ්හා වශයෙන් පේනවා. ඒකදී මේ කාම තණ්හාව සම්පූර්ණ කිරීම අංග සම්පූර්ණ වන නෙවෙයි යම් ප්‍රමාණයට කරන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒක කරන්න ගියත් ඉතින් සංඝ සම්පූර්ණව සතුටක් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. මොකද යම් වෙලාවකරක මේක මම කියන එක අපේ ඔක්කොටම තුන් කාලෙටම හැම තැනටම ලබා ගන්න ගියාම ඒක නිකන් ගේනා වලිගේ මෝදෙන් ඉන්න ගියා වගේ එහෙම නැත්නම් පොල් කට්ටක් අරගෙන මූදි වතුර ප්‍රමාණය මනින්න ගියා වගේ කවම කවදාකවත් සම්පූර්ණ කරන්න බැරි දෙයක් පාටපත් වෙනවා නැත්නම් ඇයිදල් කුඩේකට වතුර පුරවන්න ගියා වගේ. ඉතින් මේ ප්‍රයත්නයේට යුද ප්‍රකාශ කරන බැහැගෙන කැදපොට බහගෙන දඟලන්න ගියාම අසාර්ථකත්වය වැඩි. කරගන්න බැරි ගතිය වැඩි. මේ නිසා කරගන්න බැරි වෙනකොට ඒ මනසට ඒ කරගන්න බැරි වීමට බාධා කරන්නන් කෙරේ පුදුමාකාර තරහක් එනවා. ඒ මනසගේ රීදි මාංශ කන්න පුළුවන්. උගුරු දන්න කාලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට ජීවිතය නසා ගන්න පුළුවන්. ආන්නේ භවතණ්ණාව සම්පූර්ණ කිරීමට ගිය කෙනාට ඒක අසාර්ථකත්වය හරහා එන මේ द्वේෂයට කියනවා විභව තණ්හාව කියලා. ඒක මාරාන්තිකයි. ඒක සීවිදේ නසා ගන්න අසලුයි. ඒක ඕනම කෙනෙක් මරන්න පුළුවන්. ඒක නිසා සත්‍යක් පැටව දැම්මට පස්සේ ඒ පැටව ආරක්ෂා කිරීම සඳහා පිරිමිසා තාත් වැඩි ඥානි සතා ඉතාමත් ක්‍රූර තත්ත්වයටපත් වෙනවා. ඒකම තමයි කාම ආශාව සම්බන්ධව ඉෂ්ට කිරීමට ගියාම Tamange කටබඩ පුරව ගන්න එක යම් ප්‍රමාණයක සාමාන්‍ය හිඟලා වුණත් කරන්න පුළුවන්. චීවර බින්ද පාත සේනාසන ගිලම්පස කියන එක හිඟාගෙන ගිහිලා පිටිසුගා වැඩලා හරි කරන්න පුළුවන්. මොකද අපේ ආශාවල් ඉෂ්ට කරන්න ගියොත් ගමේ, ගෙදර, රටේ ජනමා ජන සමාජයක කවදාකවත් මොනම තාලයක්වත් මේ බින්න රුචිකත්වය සංසිඳවන්න බෑ. ඒකට ගොඩක් ගැටුම් වැඩි. ඒ ගැටුම් නිසා විභව තණ්හා ගොඩක් වැඩි. ඒ නිසා සමාජයේ කවදාකවත් විරසකකම් රණ්ඩු සරුවල් කොහොමඩක්වත් නැත කරන්න බෑ. එනිසා මේ කාම මේ ආශාවල් කාම සංකප්ප කාම විතක්ක උදුමාකාර නව නිර්මාණ කරනවා. පුදුමාකාර ප්‍රගතියක් ගැන කල්පනා කරනවා. මේ ජීනකමදී මේට වඩා හොඳ එකක් ඕන. නව නිර්මාණ ඕන. ඉතින් සමන්ෂය පුදුමාකාර වේගයකින් අඹාගෙන යනවා. ඉතින් යන්න යන්න යන්න දැන් අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා මේ විද්‍යානුකූල විද්‍යාව කියන විෂය පටන් ගත්තට පස්සේ සීළු දෙනාම හීනලුවක්ක් මාන හිටියා. මේ බොත්තමත් අද කළ පමණින් සීළු සැප Tamanට ලබා ගන්න පුළුවන් ලෝකයක් ලැබෙයි කියලා. නමුත් අපි ඉපදුනේ ඒ විහිළුවේ ඒ විකාරේ ගෙවෙන තැනදී දැන් තේන්න පටන් ගන්න තියෙනවා මේ විද්‍යාව පැමිණීම නිසා කොච්චරක් පරිසර දූෂණය කරලා තියෙනවද කොච්චරක් එක එකනගේ මනස දූෂණය වෙලා තියෙනවද කියලා කොච්චරක් ඒක දැනගත්තත් කවදාවත් මේ ගත්ත නරක ගැම්ම නතර කරන්න එකෙකුටවත් බෑ දැන් රාජ්‍යයකට බෑ මානව වර්ගයටවත් බෑ ඒ ගත්ත ගැම්ම කඩාගෙන යනවා අර නරක පැත්තට ඒක නිසා ලෙඩ රෝග වර්ග, මානසික අසහන වර්ග, පරිසර දූෂණ, චිත්ත දූෂණ කිලෝරක් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේක හරියට මුළු චිත්‍රය දැක ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් මේ විද්‍යාව පිළිබඳ තිබූ විශ්වාසය නිසා මනවැස් ඇහෙන කාලයක් පස්සට ගියා විශේෂයෙන්ම බයලජ්‍යා දෙක සම්බන්ධයි. විශේෂයෙන්ම සදාචාරය පිළිබඳ. ඒක නිසා සදාචාරාත්මක වර්ධනයේදී විද්‍යාව සෑහෙන වගකීමක් තරන්න ඕනේ අද මේ තියෙන ජන සමාජයේ මේ කැඩි බිඳිය යන. තාමවත් බෑ විද්‍යාවට ඒක සලකා බලන්න. ඉතින් බටහිර සමාජයෙන් මෙහෙට එන ඕනම දිනුවයි සම්මත කිසිම දෙයක බයලජ්‍ය දෙක නැහැ. ප්‍රසිද්ධම දෙයක් තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍ය කිසිම බයලජ්‍යාවක් නැහැ. ඒ නිසා කොට ජඩ මාධ්‍ය කියලා තමයි කියන්නේ. අද අපි සම්පූර්ණ ජනමාධ්‍යයට අහු වෙලා ඉවරයි. එක්කෙකුටවත් බෑ සටන් කළ ජනමාධ්‍යින් වෙන් වෙන්න ඒ ධර්මතම අපි පත්තරයටත් රේඩියෝ එකටත් ටෙලිවිෂන් එකටත් මේ පච අහන්න නැතුව වේලක් නොකා හිටියත් ඒ පච අහන්න නැතුව නම් ඉන්න බෑ. ඒ තරමටම ඇබ්බැහියක්. ඉතින් මිනිස්සුන්ට බයින බැන්නට මොකද හැම කෙනෙක්ම තියෙන්නේ. ඒ නිසා මේක බූවල්ලෙකුට අහුනවා වගේ. ඒ නිසා මෙවැනි කාම සංකල්ප සහිත ලෝකෙකින් අපිට හේතු ගන්නට ගියොත් එමසගේ ආවුස කෙටි වෙනවා. එකම දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන් නම් හැකි හැකි ශක්ති ප්‍රමාණයෙන් මේ ජනමාධ්‍යයෙන් එහෙම නැත්නම් මේ කාම සංකල්ප දනවන ලෝකයෙන් එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයෙන් එහෙම නැත්නම් මේ සුඛභෝගීත්වයෙන් පුළුවන් තරම් ප්‍රයෝජනෙ සරකලා මධ්‍යම ප්‍රතිපදාවට එහෙම නැත්නම් සම්මා දිට්ඨියට එහෙම නැත්නම් නික්ඛම්ම සංකල්පයට නික්මීමට පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙච්ච කෙනා දිනනවා. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා 1988 දී පූර්ව දැනෙන්දීමකින් තොරව මං ගියා අපි ගියා කීප දෙනෙක් එකතු වෙලා බලනකොට ආනන්දමයිචි ස්වාමීන් වහන්සේ හම්බෙන්න සෑහෙන වයසයි එතකොට ඉතින් කිව්වා ගිහිල්ලා කතා කරපුවම හරි උනන්දු ජනකයි කතා කරමු කියලා ඊට පස්සේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ හිටියේ නෑ දාහනකට ගිහිල්ලා ඇවිල්ලා හොඳ සපාසනක වාඩිලා කිව්වා මගේ ශරීරය ඉච්චර හයිය නෑ දැන්. ඔයත් බොහොම කල් දුරින් ලාවේ නිසා කැමති දෙයක් අහන්නේ කියලා. හැබැයි මම ඉන්නේ මේ ඉරියව්වේ මේක මට සැපයි. ඒ නිසා මට කොන්ද කිලින් කියන ඉන්න බෑ අහන්නේ කියලා. ඉතින් අපි පැය දෙකක් තුනක් විතර වගේ ඒවකට තිබුණු සෑම ප්‍රශ්නයක්ම වගේ මතු කරලා මම උදේට එක සැරයක් දැකලා තිබුණා ස්වාමීන් වහන්සේ. පහළ වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ එතකොට 88 මේ අද තියෙන தত্ত্বය මේ විස්තර කරා. විස්තර කරලා කිව්වා දැන් ඔය 2012 කියන කතාව 1993 කියලා කිව්වේ. 1993 න් පටන් ගත්තා ලෝක විනාශයේ අවුරුදු 7ක් ගිහිලා 2000 වෙනකොට මක බෑවිලා යනවා කියලා. හැබැයි මක බෑවුනේ නැහැ. අපි තාම ඉන්නවා. මේ මක බෑ වෙන වෙලාවේදී ඉතින් ගොඩාක් විද්‍යානුකූල විස්තර ඉදිරිපත් කරා. ලෝකයේ තියෙන අයිස් කැප් එක දී වුණාට පස්සේ වතුර මැදියාමට ආවට පස්සේ ඉන්ද්‍රක්ෂයට බර වැඩි වෙනවා. ලෝකයේ හැඩේ වෙනස් වෙනවා. එතකොට කක්ෂය පනිනවා. ඒ පැනනට පස්සේ ජල ගැලුම්, ඒ වගේම වියසන, සුලිසුලං පුදුමාකාර විදිහට එන්න පටන් අර ගන්නවා. ජනගහනේ තුنين එකක් කොහොමදත් මැරෙනවා කියන්නේ. හැඳි ගෑවිලාම යනවා. ඒකල කිව්වා මේ හැඳි ගෑවෙන්නේ නැති වෙන්න ඕනේ නම් මේ කාරණා තුනක් හිතේ තියාගන්න. ඒ ස්වාමීන් වහන්සේ කියනවා බේතකින් තොරව ආහාරයෙන් පමණ ජීවත් වෙන්න බැරි මිනිහ ඇඳි ගෑවිලා යනවා. මොනම බේතක් පාවිච්චි කරන්න ගියත් Tamange ආහාර ටික හරියට සප්පාය ආහාර දන්නේ නැතුව ඒක හරහා ශීඝ්‍ර සෝදපාලුවකට ලක් වෙනවා. උපකරණේ යන්ත්‍ර උපකරණ නැතුව පයින් ගිහිලා Tamange වැඩ ටික කරගන්න බැරි මිනිස්සයා යන්ත්‍ර උපකරණ පිළිබඳ වැඩි යැපීමක් ඇති මිනිස්සයා ඒ වාගෙම විනාශයකට ලක් වෙන්න ඉඩ තියෙනවා කියන්නේ. මොකද තමන් ඉදිරිපිට අසාධාරණයක් වෙද්දී කරබාගෙන ඉන්න බැරි මිනිස්සයත් දැල්ලට අහු වෙනවා. මම ආපු ගාම එක කොලේක ලියලා තියානේ හිටියා. අද්ද ඉඳලවත් අඩු ගානේ යන්ත්‍රෝපකරණ උත් නැතුව ජීවත් වෙන්න ඕනේ උත්සාහයක් බාල දක්ෂයෙක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. පුළුවන් තරම් ව්‍යායාම වලින් ආහාරයෙන් සෞඛ්‍ය සෞඛ්‍ය නඩත්තු කරන්න ඕනේ පිටින් නැතුව. ඒ වගේම කොච්චර ලෝකේ අසාධාරණකම් වුණත් බටේට තියෙන මේ වැරදි ආකල්ප දිගේ අපේ ජාතික විවස්ථා හදමින් අපි අනුකරණය කරමින් ගියත් නොදැක්කා ආසේ ඉඳ වෙනවා. මට කතා කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? ගසාගෙන යන එක තමයි. අන්නේ විදිහට මිච්ඡා සංකල්ප වලින් බේරෙන්න නම් තමන්ට තමන්ගේ ප්‍රතිසද කරගත හැකි ප්‍රතිසද කරනවා කියලා කියන්නේ ප්‍රයෝජනෙ සලකලා මිස මොනම දෙයක්වත් අතිශෝක්තිය පිණිස කරන්න යන්න එපා. මොනම දෙයක්වත් සුපභෝගීත්වයට යන්න යන්න එපා. බඩගින්නට කනවා, බිලි වහ ගන්න අඳිනවා, දෙවෙනාට આવුවට ගයක් තියාගෙන ඉන්නවා, අවශ්‍ය බේතක් බොනවා මිසක් ආ. ඉතින් එහාට කල්පනා කරන්න ගියොත් ඔය අපි කාම සංකල්ප වලට වැටෙනවා. එතකොට අපිට නෙක්ඛම්ම සංකල්පයක් කවදාකවත් හිතා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නෙක්ඛම්මේ කියලා අපි නම් කියන්නේ මහා විනිශ්කමණය සිද්ධාර්ථ කුමාරයා ගියයි කියලා යසෝදරාවත් අතහැරලා රජමාලිගාවෙන් පැනලා ගිය කතාවක්. නමුත් මේ කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න පුළුවන් නම් ඕනේ කාම ලෝකයක ඉඳගෙන ඕනේ කාම මන්දිරයක ඉඳගෙන තමන්න්න පුළුවන්. තමන්ගේ ඒ මධ්‍යම මධ්‍යස්ථ ජීවිතය ගත කරන්න ඉගෙන ගත්තා නම් ඕන කෙනෙක් චෝදනා කරන්න ඉඳලා මෙච්චර සැපතිනවා විඳින්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අත්ත කිලමත අනුයගයට කටයුතු කරනවායි කියලා. නමුත් Taman වග වෙන්න ඕනේ Taman පාවිච්චි කරන හැම දෙයකටම. මොනම විදියකින්වත් අතිශෝක්ති නැතුව ඉන්නවනම් ඒක සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා විවේක වශයෙන් කාමච්ඡන්දයට එහෙම නැත්නම් කාම සංකල්ප වලට උත්තරේ හම්බෙලා තියෙන විවේක ඒක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් සඳහන් කරලා තියෙනවා. කාය විවේකයේ කියන්නේ මෙච්චර මනරම් වූ නගර පුරවරතියෙදී කැලේට රින්ගන එක. එතර පිරිසුදු වාතය ලැබෙනවා පිරිසුදු ජලය ලැබෙනවා විජන වාතය කියලා මේකට සරුවත්තරන්සේ කියන්නේ විජන වාතය කියන්නේ ජනයා ප්‍රසවාස කරපො නැති පිරිසුදු වාතය. ඒ තව කෙනෙක් ආශ්වාස කරපො වාසිය කායි තව කෙනෙකුට ගන්න උනා නම් ඒක විශාල කෙලවරක් කරන්න බැරි ලෙඩක්. නගරය කියලා කියන්නේ ජන වාතයෙන්ම ජනයාගෙන්ම කැකෑරිච්ච වාතයක්. විජන වාතේ ඉතාමත් සුඛෝභෝගී වස්තුවක්. ඒ වගේම පිරිසිදු ජලයක් හම්බ වෙනවා නම්, ඒ වගේම පිරිසිදු පරිසරයක් හම්බ වෙනවා නම් ඒක තමයි කාය විවේකී කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අරණ්‍යගත වීම, රුක මූලගත වීම, ශූන්‍යාකාරගත වෙනවායි කියලා කියන්නේ ඒ කය වශයෙන් තමයි කාම භෝගියට කැමැති පුරවරයන්ගෙන් සහ පුරවැසියන්ගෙන් සහ පුරංගනාවන්ගෙන් වෙන් වෙලා මේ රිලව් එක මේ කූඩල්ලොත් එක්ක මේ ගැටකොලංගොත් එක්ක මේ කුණ කට්ටන් එක ඉන්නේ. උන්ගේ උගේ ඒක දැර කාපුවාම ඉවරයි. අර වගේ සංසාරයක් දුක් විඳින්න වෙන්නේ. ඒ නිසා ඒ කාය විවේකී ඇති කරගන්න. ඉතින් මේක කාම භෝගයට මොන තාලෙමත් කරන්න බෑ. තමනියානි වනසේනාසනානි වනපන්තානි බොහොම වනපත්‍රයන් වලට කාම භෝගී පුද්ගලට ඒක බයලවන සුළුයි. ඒක പ്രේත පරිග්‍රහිත යක්ෂ පරිග්‍රහිත දෙයක් විදිහට තමයි පේන්නේ. ඉතින් ඒක තමයි කාය විවේකී කියන්නේ. ඊට පස්සේ චිත්ත විවේකී කියලා කියන්නේ මේ නීවරණ ධර්ම පහෙන් අයින් වෙලා හිත අරමුණක තියාගෙන පුළුවන් ගතිය. ඒක සමත කියලා කියනවා. සමත භාවනා කියලා කියනවා. ඒ උපදි විවේක කියලා කියන්නේ ආශයනුසේ ධර්ම වලින් තියෙන අනුසේ ධර්ම වලින් පවා හිත පුළුවන් තරම් වෙන් කරගෙන ඉතේ තියෙන මනාපමනාප දෙකවත් නැත්නම් අෂ්ටලෝක ධර්මයේ සැලෙන ගතියවත් නැතුව පුළුවන් තරම් මදහත් වාපනේ. ඉතින් මේක කාම සංකල්ප වලට උත්තරේ වශයෙන් දීලා තියෙන මේක කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවකදී අපි ප්‍රධාන වශයෙන්ම එල්ල කරන්නේ මේ චිත්ත විවේක කියන එකට. ඒ සඳහා කාය විවේකය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි විශාල වූ හෝ වේවා, කුඩා වූ හෝ වේවා ඥාති පරිවර්තයෙන් අයින් වෙන්න ඕනේ. නෑ පිළිවෙරෙන් අයින් වෙන්න ඕනේ. කුඩා වූ ඒවා මහත් වූ ඒවා භෝග පරිවර්තයෙන් අයින් වෙනවා. අපේ භාභෝග සම්පත් වලින් අයින් වෙනවා. අයින් වෙලා කවුරු හරි සම්බලා දෙන බතක් කාලා දෙන පහසුකමක් අරගෙන මේ කටයුත්ත කරන්න යනකොට ඒක තමා වීම අදිස්ථානය කරනවා. ඉතින් ඒකට අපේ ගෙවල් වල ඉන්නේ නැත්තෝ නැත්තම් අපිට සපයි දෙන්න කැමැති අත්තු කැමැතිද? ඒ නිසා ඇයි මේ පිටතර පහසුකම් තියදී ඔක ගෙදර කරන්න බැරි මොකද මේ මේ වගේ තැනකට යන්න ඕනේ මොකද කියලා විශාල ප්‍රශ්න තියෙනවා. නමුත් බේඩන් පාවල් සාමිතුමා ඇති කරපු මේ බාලදක්ෂ ව්‍යාපාර නිසා අපිට පොඩ්ඩක් සහන් එලියක් තියෙනවා. මොකද බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු සපාත ඇරලා කැලේට ගිහිල්ලා කැම්ප් එකක ඉන්නවා. ජම්බෝරියක් කරනවා කියන එක පදක්කම් දෙන වැඩක්. සරුවචනාංශී ඊට කලින් බොහෝම කලින් තමයි යෝක ඇති කෙරුවේ. ඒකෙන් කොනක් තමයි තියෙන ඒ නිසා කියකි මේ අශිෂ්ටකමකට, නැහැදිච්චකමකට, නෝන්ජල්කමකට කරනව නෙවෙයි. අපිට මේ බාල දක්ෂ වැඩක් කරන්නේ. බාල දක්ෂිකා වැඩක් කරන්න අපි පැත්තකටලා සැප පහසුකම් තියෙද්දි මේ තියෙන සැපෙන් ජීවත් වෙන්න හදනවා කියන්නේ. ඉතින් ඒක නිසා ගෙදර ඉන්න නැත්නම් අපිට බඳින්න උත්තරයක් තියෙනවා. බොහොම බයපක්ෂ ඔළුව කහලා එයි එයි. නැත්නම් අපි මේ තනියම ඉන්න පුළුවන් ද බලන්න මේ බාල දක්ෂ ජම්බෝරියකට යනවා වගේ කියලා තමයි මේවා කරන්න වෙන්නේ. ඒක ශිෂ්ට සමාජයේ ගැළපෙන දෙයක්. පැත්තකට වෙන එක. නමුත් කාටවත් මේක පටවන්න යන්න එපා. ඒක නොකරන මිනිස්සු වැරද්දක් කරන කෙනෙක් විදිහට දකින්නත් එපා. රාජ දඬුවම් පමුණවන්න යන්නත් එපා. අපිට මෙහෙම දෙයක් කරන්න හිතිච්ච එක ගැන සතුටු වෙන එකයි කරන්න තියෙන්නේ. සැප සම්පත්තියේදී අපි මේ මධ්‍යස්ථ සාමාන්‍ය ලැබෙන දෙකේ යැපෙන මට්ටමට යන එක. මේකට කියන ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන නැත්නම් උපයෝගීතාවය කියන වචන දෙක තමයි ඒ තාමත්ම විස්තර ඔය ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සරුවචනන්සේ විස්තර කරලා තිබුණා. අන්න එහෙම ඒ කාම සංකල්ප වෙනුවට නෙක්ඛම් සංකල්පය. නික්මීමේ සංකල්පය ඇති කරගත්තට පස්සේ අර කාම සංකල්ප වල ඉතාම උද්වේග කර උනන්දුකාරක ප්‍රගතිශීලී අභියෝග අභිවෘද්ධාත්මක කටයුතු වෙනවා. හැබැයි ඒ හා සමානම කඩාවැටීම් වෙනවා සීදී විනාශ ගන්න මට්ටමට. විනාශ කරන මට්ටමට. මේ කාම නික්කම්ම සංකල්ප කරන අරතරන් ශීඝ්‍ර බලවත් උද්‍යෝගිමත් තත්ත්ව නැහැ. හැබැයි සීක කඩා වැටෙමුත් නැහැ. සාමාන්‍ය තලසුණා ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා නෙකම සංකල්පය යන හැමදෙනාටම හිට්වන්තයෙන් එන චෝදනාවක් තමයි මේ තමන්ට දුක් දෙමි මේ සමාජෙත් පැනලා යන්න හදනවා ප්‍රශ්න වලින් පැනලා යන්න හදනවා කියන. සමාජයට ආත්මార్థකාමී කියලා චෝදනාවක් කරනවා. ඒතෝර කියන්නේ තියෙන ආත්මార్థකම් වෙන්න හදනව නෙවෙයි. උගා කුඩ පැනලා උගා බිම් වෙනවට රුඩාතු අතන ඉඳලා පස බිම යන ගන්නවට වැඩිය සාමාන්‍ය වේගයෙන් යන්න හදන ගමනක් මේ පුරුදු කරන්න කියලා. ඒක තමනෝ සාධාරණීකරණය කරන්න ඕනේ. අනුන්ටත් කියලා දෙන්න ඕනේ. හැබැයි එතනදී මම නැවතත් කියනවා කවදාකවත් මේ නෙක්ඛම්ම සංකප්පේ තේරුම් ගත්තේ නැති කෙනෙක් පහත් කළ සලකන්න යන්න එපා. මේ නිකම්ම සංකල්පේ පුරුදු කරන තමන් <clears throat> උසස් කළ සලකන්න යන්නත් එපා ඇඟ ඇඟ වෙන්න දෙන්නත් එපා ඉඟි කරවන්නවත් එපා කරන හැම වෙලාවෙදි මේක මිච්ඡා දිට්ඨියට වැටෙනවා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා මේමයි සත්‍යයේ <clears throat> අරක හිස් බොරු දෙයක් කියලා කියන්න ගිය ගමන් අන්නවශ්‍ය නිකන් ඉන්න මිසු වෛරක්කාරය කරගන්න නමුත් තමන් සැලසුම් කරන්න මුළු ජීවිතේම එnde එnde එnde මේක කාය විවේක චිත්ත විවේක උපදි විවේක ලබන එහෙම නැත්නම් කාය විවේක චිත්ත විවේක උපදි විවේක ගරු කරන කල්යාණ මිත්‍රන්ගේ අසුර වැඩි වෙන තාලෙ මේක තමයි අරණ්‍යගතව කියන්නේ මේක තමයි රෝක්ක මූලගතව කියන්නේ මේක තමයි ශුන්‍යාකාරගතව කියන්නේ ඉතින් ඒක එක සැරේ කරන්න බෑ තමන්ට වැඩි වැඩියෙන් මේ කාම විතක්ක දුරු වෙන දුරු වෙන නික්කම විතක් එන්නේ එන්නේ තමන්ට වැඩි වැඩියෙන් එවැනි කල්යාණ මිත්‍රව දකින්න හම්බ වෙනවා තමන්ට වැඩි වැඩියෙන් එවැනි ධර්ම ඇහෙන්න සැලසෙනවා තමයි වැඩි වැඩියෙන් ඒ සඳහා ක්‍රමසාවිදි තේරෙන්න පටන් ගන්නවා. ඒක නිකන් ගහක ගෙඩියක් ඇවිල්ලා ගෙඩියට කිරි වදිනා වගේ ටික ටික ටික ටික ටික වැඩෙන්න අරින්නවා. කදාකත් ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න වර්ගයක් ඇති වෙනවා. මේ කාම ලෝකයක අපි ඉන්න බව මතක තියාගන්න. ඒ වගේම ව්‍යාපාද සංකල්පය, ව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ අනුන් නැසීමේ මේ අදහස. වනස්හිතවිල්ල කියලත් මේකට කියනවා. ඉතින් මුළු ලෝකෙම තියෙන හැම දැනුමක්ම වනස්. බැලු බැලුවට නම් මේ උපාධි ලැබපුවාම PhD එකක් ගත්තාම ශිෂ්ටයි කියලා කියනවා. නමුත් අද තියෙන දැනුම මේ ලෝකායත විශේෂ සියල්ලම ද්වේෂය පදනම් කරගත්ත මේ වර්තමානයේ හොඳ නැති නිසායි අපි අලුත් දේවල් හොයන්නේ. කවදා හෝ මම දැන් මෙතන කියන එක පිළිච්ච ගතියක් නම් අපිට අලුත් දෙයක් ඕනේ නැහැ. මම දැන් මෙතන කියන එකට කැමතිත් නෑ. එතෙන් ආපුවාම මේක පාළුයි. ඒක ඒකාකාරී. ඒක තනි ගතිය. ඒකේ පා කරන ගතියක් තියෙන. ඒ නිසා අපි නව නව නිෂ්පාදන හොයනවා. ඒ සෑම නිෂ්පාදනයක්ම කරන්නේ මේ මම දැන් මෙතන කියන මොහොතට කියන ද්වේෂය. ඒ නිසා මේ ලෝකායත විශ්යෙන් ලෝකායත දැනුම සියල්ලම ਸਰවචනාසිකේ දේශනාවේ ගැඹීරාත්වයෙන් බැලුවොත් ඒක සුසාන වර්ධනයක් විතරයි. ඒකෙන් වැඩෙන්නේ සෝංකොත් විතරයි. මොකද අවසාන ඵලය විහිංසාව තමයි තියෙන්නේ. පවුලක් ඇතුළත ගත්තත් විහිංසාව. සමාජයක් ඇතුළත ගත්තත් විහිංසාව. රටක් ඇතුළත ගත්තත් විහිංසාව. රටවල් දෙකක් අතර ගත්තත් විහිංසාව. ජාතින් දෙකක් අතර ගත්තත් විහිංසාව. හැම කෙනාම මුරුක සංවර්ෂයට තෙමිච්ච જાතියක් වාගේ තමයි පේන්නේ. දකින්න දකින්න දේ ආයුධයක් වගේ පේනවා. පේන පේන එක යකෙක් වගේ පේනවා. සර්පෙක් වගේ පේනවා. හතුරෙක් වගේ පේනවා. ඉතින් කල්පනා කරන්නෙම විනාශ කිරීමේ අදහස. එයින් හටගත්ත දැනුමක් අපි ජීවත් වෙනවා. එයින් හටගත්ත ආර්ථික පද්ධතියක් අපි ජීවත් වෙන. ඒක නිකන් පරයාගෙන ගිහිල්ලා බලවතා ජයගනි කියන එක තමයි කොහොමඩක්වත් ලෝකේ වැඩ කරන දේ. පොඩි එකා මැරෙන්නේ බලවතාගේ හක්කේ. ඒක තමයි තිරසන් නීතිය. ඒක තමයි කැලෑ නීතිය. ඒක තමයි මේ ශිෂ්ට සමාජයේ නීතිය. ඡාන් එවැනි සමාජයක Taman මේ අවිහිංසාව පනසිතවිල අයින් කරනවා කියනකොට ਸਰවඥ සමේකට කොච්චර මේකේ බරපතලකම තේරුම් අරගත්තද කියනවනම් අච්චරා සංඝාතමත්තම් බිබික්කවේ මෙත්තා චේතෝ විමුක්ති භාවේය සෝ අමෝගං රට්ටපින්නම් භාව බුඤ්ජෙය කියලා කියනවා. මහන්නේ ඇඟිලි දිග තුල අසුරුසනක් ගන්න තරම් මේ ලෝක ජනතාවට මෛත්‍රී කරනවා නම් මේ පෙළෙන මේ කිනක කකොටා වැටෙන මේ සත්ත්ව විශේෂයට මෛත්‍රී කරනවා නම් උඹ රට්ටු දෙන පින්ඳ පාතේ කෑවට ණය නැහැ කියලා කියනවා. මිනිස්සු තම්බලා දෙන බතක් කෑවට කන දෙයට ණය නැහැ. එක අසුරු සනක් ගන්න ප්‍රමාණයක් මෛත්‍රී වඩනවා. ඉතින් ඒ නිසා අපිට පැවිදිකමක් කරනවා නම් යෝගාවචර ජීවිතයක් ගත කරනවා අපිට සිව්පසෙම ලැබෙන්නේ නිකන්. ඉතින් ඒකෝට අපිට තියෙන එකම මේ බිල ගෙවන තියෙන එකම ක්‍රමය තමයි ඒ සිව්පස දායකයන්ට මොහොතකට මෛත්‍රී කරන. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක බොහොම ලේසි වැඩෙන ඉතින් ඒක හරියයිද කියලා. ඒක මොහොතක් මෛත්‍රී කරපම මොකද සරුවචනාංශය දන්නවා ඒ තරම්ම එහෙම නැත්නම් අපේ හිත තියෙන්නේ විහිංසාවෙමයි. කාට හරි අංශයක් අදින්න තමයි කල්පනා කරන්නේ. කාට හරි පෙතමක් ගන්න තමයි කල්පනා කරන්නේ. කාට හරි මේ විනයක් කරන්න තමයි අපේ හිත නිකන් තිබ්බොත් වැඩ කරන්නේ. නිසා ඒක අරගෙන ඒක කවුරු හරි කෙරෙහි චිත්තක්ෂණයක හෝ මෛත්‍රී වඩන්න පුළුවන් නම් ඒ මනුස්සයාට දෙන්න දෙයක් කෑවට නෑ නෑ කියලා සරුවත් සංසේ සඳහන් කරනවා. ඉතින් මේ වගේ භාවනා වැඩ පිළිවෙලකදී විපස්සනා කරන බොහෝ විට චෝදනා ලැබෙනවා. ඇයි එවැනි මෛත්‍රියක් උගන්වන්නේ නැත්තේ? ඇයි එවැනි මෛත්‍රියකට ඇහුවත් මේ ප්‍රශ්නේ පැනලා යන්නේ කියලා. ඇත්තට මෙහෙම පැනලා යamak නෑ. භාවනා කරන්න පටන් ගන්න පළවෙනිම උපදේශ පන්තියේදී මතක් කරනවා මේ මෛත්‍රියේදී තමන් හොඳට පටලව වඩලා තමන්ගේ කයට මෛත්‍රී කරගන්න ඒක සමබර කරගන්න ඒක සහැල්ලුව තියාගෙන ඒ ඒ සහැතුකම හොඳට පටලව වාඩි වෙලා සක්මන් කරලා ඉල ඒක තමයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රී කියන්නේ මෙලෙක් ගතිය, මිත්‍රත්වය. ඉතින් තමන්ට තමන් මෛත්‍රී කරගන්න බැන්න නම් එදෙට මර්ගාතින ලෝකෙට ප්‍රකාශය ඇති වැඩක් නැත්තේ. ඒ නිසා තමන්ට තමන් මෛත්‍රී කරගන්න බැරි නම් මේ මනසට කවදාකවත් ඒ වගේ කුණු වෙච්ච හිතකින් කාටවත් මෛත්‍රී කරලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා පිළිච්ච ගතිය, සම්පත්‍තිකර ගතිය වැටෙනවා නම් තමන්න තමන්ට කවදාකවත් නැති විදිහට මෛත්‍රී කරගන්න පුළුවන්. ඒකට මෛත්‍රී කියලා කටහරලා කියන්න පුළුවන්. එනිසා දවසකට අඩු ගානේ පොඩ්ඩක් වෙලා දෙන්න ඕනේ. මට මාත් එක්ක ඉන්නකොට අම්මා ගොඩක් ඉන්න පොඩි එකෙක් වගේ පැලසට රිංගගත්ත හාවෙක් වගේ කැදැල්ලට ගිය කුරුල්ලෙක් වගේ තමන් තමන් මෛත්‍රී කරගන්න පුළුවන්. අර කඳුබඩේ ඉන්නකොට ඒ බොජ්ජංග ගැන කතා කරන වෙලාවක මෛත්‍රී භාවනා ගැන සඳහන් කරා. එතකොට හිටියා වියට්නාම් යුද්ධයට සම්බන්ධ වෙච්ච ඇමරිකන් සොල්දාදුවෙක් පැවිදි වෙලා. අන්තිම අහිංසක මිනිසයා. දැනුමින හරි රළුයි හරි මේ මේ රළු පරළුයි. හැසිරීම කතාව දඩබඩ ගන්න වැඩ කරන කෙනා හැබැයි ඇතුලේ අන්තිම නිමිච්ච මනුස්සයා. දලුව බැලමට පේන තියෙන බොහොම ගොරෝසු රළු පරළු කෙනෙක් වගේ. ඉතින් මෛත්‍රී ගැන භාවනා කරාට ඊට පස්සේ ආ කියනවා ඉස්සල්ලාම ඇමරිකාවේදී ඉඳද්දී සෙන් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එතන ඉන්න ඒ රින්පෝච් මෙයාට කිව්වලු මේ හිත පිරිසුදු කර ගැනීම සඳහා මෛත්‍රී කරන්න කියලා. මෙයා දන්නේ නැති නිසා කිව්වලු තමන්ට තමන් මම සුවපත් වෙන්නා නැත්නම් මම පහසුවෙන් වාඩිලා වාඩිලා ඉන්න බව දැනගන්න. නැත්නම් තමන්න තමන් සුවය ප්‍රාර්ථනා කරන්න කියලා. මුළු ජීවිතේ කාදාකවත් කරලා තිබුණා කිව්වා. මම සුවපත් වෙන්න කියලා දවස් 3ක් එක දිගට ඉකි බිඳ බිඳ ඇඬුව එක තමයි කිව්වා කෙරුවේ. මොන්නම විදියකින්වත් තමන්න තමන්ට මෛත්‍රී කරන්න බැරිලු කල්පනා වෙනවලු මිනිස්සු කපපුවා. ඒ යුද්ධෙට ගිහිලා ඉතාමත්ම ඡණ්ඩ පරිසෝ මේ මිනිසුන්ගේ ක්‍රියාත්මක කරපු එකදී කොහොමඩක්වත් තමන්න තමන් මෛත්‍රී කරන මනුස්සයෙකුට තව කෙනෙක් මරන්න බෑ. තව කෙනෙක් මෛත්‍රී මරපු මනුස්සයෙකුට මෛත්‍රී කරන්න ඉස්සෙල්ලා අරක තමයි මතුවෙලා ඉන්නේ. ඊට පස්සේ කිව්වා මම මම ආශා කරේ තියෙන මේ දේවල් අපි අහලා තිබුණේ දවස් 3ක් ඉතින් ඒ රිම්පෝච් වල හුන්තම ලකුණක් මේක දිග්ගටම ඒ අඬමින් හරි කමන්නේ මේ සංකල්පය ඇඟට ගන්නේ කියන. ඒක නිසා අපි දවස පුරා අපි කොච්චරක් ද්වේෂ කරනවද කියලා කියනවා. අපි හැම චිත්තක්ෂණයකටම ද්වේෂ කරනවා. අපේ ඇඟේ හැම ඉරියව්වකටම අපි ද්වේෂ කරනවා. අපේ හැම ඇඟුම ඇඳුමකටම අපි ද්වේෂ කරනවා. හැම ආහාරයකටම අපි ද්වේෂ කරනවා. හැම ගේකටම අපි ද්වේෂ කරනවා. හැම බේතකටම ද්වේෂ කරනවා. මීට වැඩි එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ මේකට ද්වේෂ නොකර. යම් වෙලාවක මේ ලැබිච්ච ආහාර හොඳයි, මේ ඇඳුම හොඳයි, මේ ඉන්න ඉරියව්ව මේ ඉන්නගේ සේනාසනය හොඳයි, මේ බෙහෙත් හොඳයි කිව්වනම් කවදාකවත් අපි මේට වඩා හොඳ එකක් හොයන්න යන එකක් නැහැ. වඩා හොඳ එකක් හොයන්න ඕන කරන Java සම්පූර්ණයෙන්ම ලැබෙන වර්තමාන තියෙන ද්වේෂය මත. ඒක නිසා හැරිලා බැලුවොත් අපිට කොච්චර වෙලාවක් Tamanට ප්‍රේම කරගන්න පුළුවන්ද කියන එක භයානක අභ්‍යාසයක් වෙනවා. විශේෂයෙන්ම වයසේ යන්න යන්න යන්න යන්න අමාරු තත්ත්වයකටපත් වෙනවා. තාමත්ම සරල ඍජු ආදර්ශයක් මේ නොදරුවා පෙන්වනවා අපිට. නොදරුවා නිතරම ජීවත් වෙන්නේ Taman එක. අවුරුදු 6ක් යනකම් අපි පුදුමාකාර ප්‍රේමක ජීවත් වුණා. අපි අනුන්ට ප්‍රේම සංකේතයක් බාටපත් වුණා. අනුන්ගේ ප්‍රේම උකහා ගන්න පුළුවන් කමක් බාටපත් වුණා. මුළු පවුලටම සාමයේ දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. දැනුම එන්නේ එන්නේ එන්නේ මොකද උනේ අපට? සල්ලි ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න මොකද වුනේ අපට? ලෝකේ ජනප්‍රිය වෙන්න නැත්නම් දැන් මිනිසුත් අත මේ ඇයි හොඳක වෙන්න වෙන්න මොකද උනේ? එකම චිත්තක්ෂණයකටත් අපිට ප්‍රේම කරන්න බෑ. මොනම දෙයක්වත් Tamange කියන දෙයකට අපිට ප්‍රේම කරන්න බෑ. අනේ කවදද නිවන් දකින්න කියන්නේ දැන් මේ වර්තමාන නොදකින් නොපතන් නොදොමකින් කියන එක තමයි. නිවන හෝ ප්‍රාර්ථනා කරන්නේ වර්තමාන කරන ද්වේෂක් නිසා. නිසා නිවන එන්නේ එන්නේ එන්නේ මිනිස්සයා නිවන පැත්තක දීලා වර්තමානයේ මම දැන් මෙතන කියන එක නිවන වගේ මේ දැනටවත් හම්බෙච්ච දෙයක් මනුස්සකමත් එක්ක කොහොමවත් හම්බෙච්ච දෙයක් මොනවා හොයන්නද මේ හම්බෙලා තියෙන එකට සතුටු වෙනවනම් ඒ මනුස්සගේ ප්‍රයත්නය අතහැරෙනවා ඒ මනුස්සයට තියෙන ආතතිය නැතිලා යනවා ඒ මනුස්සයට තියෙන මේ අඹාගෙන යන ගතිය නැති වෙනවා ඒ නිසා එන්නේ එන්නේ එන්නේ මනුස්ස පිරිච්ච ගතියකට සම්පත්‍ති කර ගතියකට යනවා ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයා මේක කෙරුව නිසා මට නිවන් ලැබෙන්න හම්බුණා කියලා. ඒක මොනවත් නැහැ. මේ දැන් ඉන්නෙම නිවනේ වගේ. මේ තියෙන විවේකයේ, මේ තියෙන විස්රාමයේ, මේ තියෙන හුදකලාවේ, මේ තියෙන <clears throat> tempat ගතියේ සතුටු වෙන්න පුළුවන් නම් ඒක නිකන් හිතලා ගන්න සතුටක් නෙමෙයි මම කියන්නේ. සම්මා දිට්ඨිය හරහා, සම්මා සංකප්පය හරහා මේ සතුට ගන්න පුළුවන් නම් මෙ මෙතෙන්දී අපිට සම්බන්ධ කරන්න පුළුවන් යම් වෙලාවක Tamanට අරමුණක භාවනා කරගෙන ඉන්නකොට ඒ අරමුණ දිගේම හිත පවත්නකොට යම් ප්‍රමාණික විඳ කරගන්න බැරි වැඩක් දැන් මට අරමුණත් එක ටිකක් වෙලා ඉන්න පුළුවන් කියලා ලැබෙන ඒ සතුට නිර්ාමිෂ නිසා රූප ශබ්ද ගන්ධ රස හරහා නෙවෙයි එන්නේ එහෙම නැත්නම් වෙන බාහිර කන්නේ ඇතුළෙම ගත් එකක් නිසා එතන තියෙනවා හැමන තමන් වර්තමානට මෛත්‍රී කරන ගතිය. ඒක ලියලා ඒ සැපයටත් ඇති ආසාව අතහැරලා දාලා ඒක පුරු පුරුදු දෙයක් කරගත්තට පස්සේ. නැත්තම් භාවනා හම්බෙන ප්‍රීතියටත් ආශා කරන්නේ නැතුව එතින්දි මේ පිටිච්චික තියෙනවා නම් ඒකට කියන තියෙන්නේ අවේදිත සුඛයක් කියන. නිර්ආමිෂ සුඛයක්වත් නෙවෙයි. විඳින්නෙකුත් නැහැ. හැබැයි විඳමනක් තියෙනවා. එතින්දි තේරෙන පටන් ගන්නවා මේ වැනි චිත්තක්ෂණයකවදාකත් විහිංසාවක් නැහැ. අනිමීටදී හොඳ එකක් ලැබේවා කියලාවත් නැහැ. මේ ලැබිච්ච එකේදී සන්තෝෂ වෙන එක හුද්දු සංකල්පයක් විතරයි. නමුත් අපිට පේන එක නිකන් ඇල්වතර බොන්න වගේ කිසිම දෙයක් නැති කිසිම දෙයකට වළංගු නැති නිකම්ම නිකන් තැම්බිච්ච විපිඤ්ඤ කැලක් වගේ අයියෝ ඔකද භාවනා කරලා හම්බ කෙරුවේ කියලා හිතෙනවා. එනකොට ආවේ නිකන් රත්තරන් වගේ දෙයක්, දිලිසෙන දෙයක්, රසීතන දෙයක් ගෙදර ගෙනියන්න හිතන තමයි එන්නේ. මොකද මෙතෙන් ආවට පස්සේ තේනාට තිබ්බ ලබ්බ දැරීමක් නැති වෙන එක විතරයි. මේකට සංකල්පය හදනවයි කියන එක මේ වෙනේ දෘෂ්ටියක් හදනවයි කියන එක ඒ තාර්කික ක්‍රමයට කරන්න බෑ. ඉතින්දි දැක් ගන්න පුළුවන් ඒ වගේ අරමුණක් අරගත්තා බිම්බි මෑකිලි වේවා වම දකුණු වේ ආසත් ප්‍රසවාසී වේවා නැත්නම් වම දකුණු වේවා ඔක්කොම ගෙවම් කළා Tamanට වර්තමානයේ ඒ අරමුණු නිමිති සංඥා මොකක්වත් නැතුව මේ ඉන්න වෙලාවේදී පැහැදිලිවම එතන ද්වේෂයක් හිංසා දාසක් වනසිතවිල්ලක් නැහැ. එනවනම් වනසිතවිල්ල තියෙන මේ චිත්තක්ෂණය පිළිබඳව තියෙන අමනාපය. ඒකට තියෙන නීරස ගතිය. ඒකට තියෙන ඒකාකාරී ගතිය. ඒකට තියෙන බයලවන ගතිය. ඒකට තියෙන සැකේ. ඒකට තියෙන ශ්‍රද්ධාවක් නැතිවම. මේ හේතම කෙලස් කියලා කියනවා. හොඳ පිරිසුදු භාවනා පත්තප්පයක් ඇති කරලා ඒකට බය වෙනවනම් ඒකට නිින්ද යනවනම් ඒකට ඒකාකාරී කියලා කියන එක කම්මැලි කියලා කියනවනම් ඒව කෙලෙස්. ඉතින් යෝගාවචර භාවනාවේදී වෙන තත්වයක් අරන් දීලා ඒක හුරු කරලා කරලා කරලා ඒකට වෛර නොකර නීරසකමක් ගන්න නැතුව මේකේ කෙලෙස් නැති බව. හොඳට පිරිසිදු දැනගෙන මේක කවුරුත් විසින් ඇති කරපු දෙයක්ුත් නෙවෙයි කාටවත් හොරකම් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි මැරෙන්න අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් මේක තිබිච්ච දෙයක් මැරිලා ගියත් මේක ඉතුරු වෙන දෙයක් මේකට යන්න තියෙන එකම ක්‍රමේ භාවනා වුණාට මේක හැම වෙලාවෙම Taman ළඟ තිබිච්ච එකක්. ඒක ලොකු විවේකයක් තියෙනවා. ලොකු නික්මීමක් තියෙනවා. එද ලොකු සදාකාලික ජීවිතයේ තිබුණේ නුරුස්නා ගති. එහෙම නැත්නම් එපා කරන ගතිය නැති තරමටම පුහුණු කරන්න කියනවා. ඒක ඇති කරලා දීලා ඒකට හුරු කරලා නැවත නැවතත් පුරුදු කරනවා. මෙතෙන් තමයි අපිට යන්න පුළුවන් උපරිම සුද්ධිය කියලා. නමුත් ඒකට උපදේශ හරියට නොලැබුණොත් කමඨාන සුද්ධ වුණේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් මේක නීරසකමට වැටිලා, කම්මැලිකමට වැටිලා, එපා වෙන ගතියට වැටිලා මේකත් කටුකොහලක් වඩටපත් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දි හරි වැදගත් වෙනවා මේ සම්මා සංකප්පය. මේක කවදාකවත් සීලෙදී හම්බෙන තත්වයක් නෙවෙයි, කවදාකවත් සමත භාවනාවේදී හම්බෙන තත්වයක් නෙවෙයි. මේක සුද්ධ විපස්සනා භාවනාවේ තමයි හම්බ වෙන්නේ. හම්බුණාට පස්සේ එතන හිත සමතේකටපත් කිරීම. එතන හිත ඒකාග්‍ර කරනවායි කියලා කියන්නේ ඒ වෙලාවට එවැනි තත්වයකට අකමැති කෙලස් රාශියක් එනවා. ඒ කෙලස් ටික දැකගෙන දැනගෙන අයින් කරලා අර ඇති වෙච්ච ඒ தത്വෙදී ඒ විවේකය දිගට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාචර තියෙනවා ඒක මොනම පොතකවත් නැහැ ලියවිලා. මොනම පොතක ලියන්නවත් බෑ. මේක මෙතෙන්ද ගිහිලා ඒකට වුණු කරලා නැවත නැවත හුරු කරගෙන වශී කරගෙන සිද්ධි කරගෙන මේකම Tamange හැබෑ නිවහන බව. ඉඳුරන් හරහා එන මේ ආමිෂ සුඛේ හෝ නිරාමිෂ සුඛේ කියලා කියන්නේ ආගන්තුක දෙයක් බවත් මේක තමයි මගේ හැබෑ නිවහන බවත් තේරුම් ගන්න නම් ඒකට මේ අවිහිංසා සංකල්පය හරහා යන ව්‍යාපාද සංකල්පය හරහා යන්න පුළුවන්. තුන්වෙනි සංකල්පයේ වශයෙන් පෙන්වන්නේ විහිංසාව අනුන්ගේ දුක කැමති වීම ඒකට සම්මා සංකප්ප වශයෙන් පෙන්න අවිහිංසාව. මේක සාමාන්‍ය කරුණාව අනුකම්පාව වශයෙන් පෙන්වනවා. ඒකට ඉස්සෙල්ලා තමන්ට තමන් මෛත්‍රී කරගෙන තමන් තමන් අර පිරිච්ච ගතිය ඇති කරගත්ත කෙනාට තමයි ඒ දුකෙට පෙනෙන සත්වින්ට අපි කවදාකවත් ඊර්ෂ්‍යා කරලා වෛර කරලා ඇවිදින පිට ගින්නට පිදුරු දාන්න ඕන කමක් නැහැ. හැකි වෙලාවක් තියෙනවා නම් ඒ කෙනාට ඒ යථාර්ථය අවබෝධ කිරීමට අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහය කරලා එයාට අවිහිංසාව දෙන එක. හිංසක හිංසක භාවයෙන් අයින් කරනවා කියන එක මනුස්ස ශිෂ්ටාචාරයේ මහත්ම ගතියේ හැදිච්ච ගතියේ ඉහළම කෙලව. ඒක කවදාකවත් සම්මා දිට්ඨියකින් තොරව සම්මා සංකප්පකින් තොරව ගන්න බෑ. ඒක සඳහා කිසිම ප්‍රාණියෙකුට දුකක් ප්‍රාර්ථනා නොකිරීම. එතෙන් දුක්ඛිත සත්‍යයට ඒ අනුව ඇති කම්පාව එයාට කියන අනුකම්පාව කියලා. අනුකම්පාව ඇති වුණාට පස්සේ ඒ අනුව උදව් කිරීම අනුකම්පාව නැත්නම් මෛත්‍රී කරුණා භාවනා කියලා කියනවා. මෙන්න මේ දෙක මෛත්‍රී කරුණා දෙක ආවට පස්සේ ඒක තමයි මිනිස්සුන්ට තියෙන හැදියාවේ සංස්කෘතියේ මනුස්සකමේ මහාත්ම ගතිය ඉහෙලම කෙලව. මේ ඉස්ලාම ඉන්නේ සංකල්ප මට්ටම. ඇතික නිවල තමන් ක්‍රියාවත් වෙනකොට වචන කතා කරනකොට හැම වෙලාවකදීම මෛත්‍රී කාය මනෝ කර්ම මෛත්‍රී වචී කර්ම සහ මෛත්‍රී කාය කර්ම කියලා කරුණා මනෝ කර්ම වචී කර්ම කාය කර්ම වශයෙන් මේක ඉතිරි පැතිරි වැඩෙන්න පටන් ගන්නවා අන්නේ වැඩෙන්න පටන් අර ගන්න ඒ පටන් ගත්තට පස්සේ මේ පුද්ගලයා මුළු ලෝකෙටම මුළු සමාජෙටම මුළු පවුලටම හැම තැනටම පුදුමාකාර හොඳ කම්පණ වේගයක් ඇති කරන පුදුම සාන්තිදායක සාන්තුරෙක් පාටපත් වෙනවා. හැබැයි ලෝකයා කියන්නේ භවනා කරන එක ආත්මාර්ථකාමී වැඩක් කියලා. ඒගොල්ලන්ට පේන්නේ මේ ප්‍රශ්න වලින් පැනියාමක් කියලා. නමුත් අවසානයේ මොකද වෙන්නේ? මේ වශයෙන් කවදාකවත් කාටවත් හිංසාවක් හානියක් වෙන්නේ නැහැ. තමන්ගෙත් අභියෝගය සලකන ගමන් ලෝකයේ තියෙන හැම කෙනාටම මේ විදිහට කරුණා මෛත්‍රිය පතරවන්න පටන් අරගත්තට පස්සේ අනික් අතනත් පේනවා මේ කා කොට වැටෙන සත්තු වගේ මේ සම්මාදිට්ඨිය සකස් කරගන්න තු අපි මොන જાති ආර්ථික ලාභ ලැබුවත් දේශපාලන ලාභ ලැබුවත් සමාජික තත්ත්ව ලැබුවත් කවදාකවත් yaadෙන කල්ල්ලන සපක් නෑ ඒ නිසා ඒ වැඩ අතර වාරේ විවේක අරගෙන මේ සතිය වඩනකොට මේ සම්මා දිට්ඨිය සකස් කරනකොට මේ සම්මා සමාධිය වැඩෙනකොට පුදුමාකාර විදිය අර තනි පුද්ගලයා පටන් අරගත්තට ඒ පුද්ගලගෙන් විහිදෙන ඒ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග අනිවාර්යයෙන්ම නිහඬ බඩක් කියනවා. මොකද ඉදිරියට පය ගහලා කෑ ගහලා බෙල් එකක් කොල්ලෝල්ලා කියන්න ඕනේ නැහැ වරෙල්ලා මේක කරපල්ලයි කියලා. ඒ මාසදී ආ දකින්නකොට ඕනම කෙනෙකුට තේරෙනවා ලද දෙයින් සතුටු වෙන අන් අයගේ සුභ සිද්ධිය සලකන, තීන්ස නොකරන, චරිතයක් ගොඩනගන. ඒ නිසා ඒ දේ ඒ විදිහට චරිතයක් ගොඩනගීමට තියෙනවනම් ඒ කවුරුත් විසින් ප්‍රාර්ථනා කරන ප්‍රශස්ත තත්ත්වයක්. නමුත් ඒක ලේසි නෑ කරන එක. විශේෂයෙන්ම ඔබ වශයෙන් දුසින් වශයෙන් කරන්න බෑ. නමුත් Tamanට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් මගේ ඉස්සර තිබුණට වැඩිය මේ කාම වස්තුන් සමග ඇලී ගලී වාසය වෙනවට නික්මීම. ඒ වගේම ඉබේ තිබුණොත් හිත ද්වේෂමයි. ඒ ද්වේෂයට හේතුව මේට වැඩිය හොඳ දෙයකට ඇති තණ්හාව. ඒ සාමාන්‍යයෙන් සරුවචන් වහන්සේ මේ සංසාරයට බැඳෙන්න තියෙන ප්‍රධානම කෙලෙසේ පෙන්වනකොට තණ්හාව විතරයි පෙන්වන්නේ. නමුත් අපි දන්නවා තණ්හාවට වැඩිය ගොඩක් අපේ ජීවිතේ විනාශ කරන්නේ ශරීර සෞඛ්‍ය විනාශ කරන්නේ චිත්ත tattwa විනාශ කරන ද්වේෂය. ඇයි සරුවචනාංශ මේ ද්වේෂය පෙන්ලා නැත්තේ? සංසාරට බැඳිලා බැම්මක් විදිහට. ද්වේෂය කියන්නේ තණ්හාවේ හේව නැල්ලට. ද්වේෂය කියලා කියන්නේ මේ දැන් තියෙන එක හොඳ නැහැ ඊට වැඩි එකක් කැමති වෙනවා. ඊට වැඩි එකක් කැමති වෙනකොට අනිවාර්යයෙන් මේකට ද්වේෂ වෙනවා. මේකට වනස් හිතවිල්ලක් එනවා. මේක නැති කරන්න හිතෙනවා. ඒක ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ අර වැඩි දෙයකට කැමැත්ත නිසා මේ දේ Taman නැති විනාශ වෙන හැටි. ඒක හරීම චපලයි. ඒක හරීම වංචනිකයි. ඒක හරීම ෂටයි. ඒක මානසික වෛද්‍ය විද්‍යාවේදී හොඳට තේරෙන පටන් අර ගන්නවා. ඒ උදාහරණයක් වශයෙන් කියයි මේක සම්බන්ධ වෙච්ච කෙනෙක් කියනවා අක්කයි නංගි දෙන්නම ඉස්කෝලේ යන කාලේ ගිහිල්ලා නංගි විතරක් උසස් පෙළට සමත් වුණා. අක්කා උසස් පෙළ සාමාන්‍ය පෙළදී පේනවා. ඊට පස්සේ අක්කා ඉස්කෝලේ යෑම නතර කරා නංගි දිගටම ඉස්කෝලේ ගියා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ අක්කට භූත දෝෂයක් ඇවිල්ලා අම්මත් ඉස්කෝලේ යනවා උගන්නන්න නංගිත් යනවා මෙයා බත් වෙනකොට බත් තලියට වැලි දානවා මිරිස් සම්බන්නකොට මිරිස් ගලේ වැලි තල් ගහනවා විතර විශාල භූත දෝෂ එදි මේකට කංකාරී කරනවා නානා ප්‍රසිල්ලම් කරනවා හරියන්නේ නැහැ පස්සේ ඉස්කෝලේම ඉන්න මේ පැත්තට සලකන නංගි යන අම්මත් උගන්නන ඉස්කෝලේ ස්ථාපකේ ඉන්න ටීචර් කෙනෙක් මේක පොඩ්ඩක් බලන්න මේ ළමයා දන්න කෙනෙක් ඇසුරු කරලා තියෙනවා. කීයක කට්ටිය ආර්ධනාවට ගිහිල්ලා ටික කාලයක් ඇසුරු කරනකොට මට තේරිලා තියෙනවා කාරණා මොකද්ද කියලා. ඊට පස්සේ කියලා තියෙනවා ඒ නංගික පන්ති ටීචර් කතා කරලා කරලා තියෙනවා හැන්දෑවේ පන්ති ටිකක් හදලා හවස පන්ති වගේක් තියෙනවා කියන්නේ සරඹ පන්තියක්. ඊට පස්සේ කියලා තියෙනවා අක්කට කෑම එකක් අරන් එන්න කියන්නේ කියලා ඉස්කෝලේට. අම්මට කියලා තියෙනවා මේ ලොකු දුවට නංගිගේ කෑම එක අරගෙන ඉස්කෝලේ යන්නේ කියලා. යන්න ගියාට පස්සේ භූතය නැහැ. ටික කාලයක් බලනකොට එයා IT ඉස්සලා ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. දැන් ඉස්කෝලේ යන්න හම්බෙච්ච නැති නිසා අර ප්‍රේම සම්බන්ධයේ කැඩීම නිසා ගෙදර ඉන්නකොට බුද්ධුම ද්වේෂකින් ඉන්නේ. අනංගිත් ඉස්කෝලේ යනවා, අම්මත් ඉස්කෝලේ යනවා තමයි පොල් ගන්න ඕනේ, මිරිස් සමරන්න ඕනේ, බත්තු යන්න ඕනේ. එයා දන්නේ නැහැ මේ පොල් ගාන ගමන් තමන්ම වැලියරුවක් අරගෙන මේකට දානවා. ඒ වෙලාවේදී භූතෙක් වැඩ කරනවා. තමන් මු වෙන බත්තලියට තමන් වැලි ටිකක් දානවා දැකලා ඉවරලා වැලි ටික දකින්නකොට කෑ ගහනවලු. මේ බත්තලියට වැලි දාලායි කියලා. තමන්මයි කරන්නේ. ඒ සමේ ද්වේෂේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නතර පස්සේ තමන්ට වනස් කරන වැඩ කොහෙන්ද සිද්ධ වෙන්නේ කියන එක මොන තාලින්වත් බැලඳේ අද ලෝකේ තියෙන සියලුම මානසික අසහන වලට ප්‍රධාන හේතුව මේ අස්ථාන බිය නැත්තම් ද්වේෂය. මේ දෙන්න දෙකට ගිය ගමන් මේ ස්ප්ලිට් personality කියනවා ශීසොෆෙනික් කියනවා එක වෙලාවක මේ මිනිස්යාම යක්ෂයෙක් වෙලා ඒ වැඩේ විනාශ කරනවා අනිත් පාරේක හදන්න හදනවා මොන තාලෙන්වත් තෝරන්න බෑ මොකද ඇක්චුලිමයි භූතයයි හැබැයි වර්තමාන ද්වේෂයක් තියෙනවා ඉතින් ලබන්න කැමති දේ ලැබෙන්නේ නැත්නම් ඉෂ්ට කරගන්න බැරි නම් මේ තියෙන එකට ද්වේෂ කරන්නේ සීදී නසා ගැනීමෙන් එක මිනිසෙක් කියන තැන හැම තැනම බලනකොට ඇඟ හූරෙනවා ඉඳපු ගමන් බලනකොට මේ බරුස්සා උරනවා කියලා අපේ සිංහල පැත්තේ කතාවට කියන්නේ. බරුස්සා. පරීක්ෂා කරන එක බලපුවාම බෙල්ලපල්ලේ හීරෙන්නේ නැතිලු කවදාකවත්. අනිත් තැන් වල දත් පාරවල් තියෙනවා. මොකද බෙල්ලපල්ල Taman අපා ගන්න බෑනේ. මොනවාරි වෙච්ච ගමන් අපා ගන්න. අපාගෙන ඉවරලා ඒ ඒ ලේ දකින්නකොට කෑ ගහලා අම්මන්ට කියනවලු මේ ඉන්න මගේ මොයි යකෙක් කාලා ගියා බරුස්සා හීරුවා තමන්මයි කන්නේ. ඒ තරමටම මේක ඇතුලේ පුදුමාකාර සෙල්ලම් වගේක් කරනවා අපිට තේරෙන්නේ නෑ මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියන එකට ය아가න්න බැරි නම් ය아가න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගියාට පස්සේ මේක තමයි ලෝකෙ තියෙන උත්තරම සැපත කියලා දන්නේ නැත්නම් වර්තමාන මොහොතට වෛර කරනවා නම් ඒකාන්ත මීට වැඩිය හොඳ දෙයකට ඇති කාම ආශාවක් තමයි එතන ක්‍රියාත්මක කාම සංකල්පයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ මනුස්සයාට ඒක සම්පූර්ණ කරගන්න බැන්න නම් ඒක ඇතුලේ දුමාකාර පිළිකාවක් හටගන්නවා. කල් ගිල තමන්ටම තමන් හානි කරනවා, අනුන්ට හානි කරගන්නවා. ඉතින් මේකට අපි මානසික විද්‍යාව කියනවා, භූත දෝෂ කියනවා, ග්‍රහඵල කියනවා, নানা ප්‍රදේවල්. ඉතින් ඒ නිසා යම් වෙලාවක යම් කිසි කෙනෙකුට මිච්ඡා දෘෂ්ටි නම් තියෙන මිච්ඡා සංකල්පේ නම් තියෙන හැම භූතයක්ම ඉන්නේ. හැම ප්‍රේතයක්ම වැඩ කරනවා. හැම ග්‍රහඵලයක්ම වැඩ කරනවා. යම් වෙලාවක දැනගත්තොත් මේකට කෙනෙකුට තව කෙනෙක් කවදාකවත් හානියක් කරන්න බෑ Tamanට හානි කරගන්නේ Tamanමයි. ඒ හානිය තමයි කෙලස් කියන්නේ. ඉතින් මේ කෙලස් ටික තියාගෙන අපි කොච්චර අරසවල් දුනත් කොච්චර භූත දෝෂ කෙරුවා කොච්චර තොවිල් නැඩුවා කොච්චර අරස ජාති කෙරුවත් ඇතුළත තියෙන මේ පිළිකාව වැඩ කරනවා. කොච්චර කිව්වත් කවුරක්වත් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ਸਰුවචනාංශිකන මේ සතිය පුදුමාකාර අරසාවක් සලසනවා. ඒක ඒ ආවට පස්සේ සතිය ඇති කරගත්තට පස්සේ ඕන කෙනෙකුට અભීතව කතා කරලා කියන්න පුළුවන්. මට කී කෙනෙක් මට අරසාවක් ඕනේ වෙන්න තින්ද කොහොමදත් වෙනවා. ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒක නැති තාක් කල් ඉතින් අපිට ඔය හැම පැති වලින්ම අරසාව අවශ්‍යයි. ඒතර ධර්ම ආරක්ෂාව නැති වෙනවා. ඒක නිසා මේ සම්මා දිට්ඨිය හරහා සම්මා සංකල්පයට ගියොත් ඒ මනසට තියෙන අපි භාවනා කරන හැම චිත්තක්ෂණයකම සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම පුදුමාකාර විදිහට මේ නික්කම සංකප්ප, අවීංසා සංකප්ප, අව්‍යාපාද සංකල්ප වැඩෙනවා. ඒක අනිත් පැත්තේ කියදාගේ භාවනා නොකරන හැම වෙලාවෙම කාම සංකල්පමයි, ව්‍යාපාද සංකල්පමයි, විහිංසා සංකල්පමයි. මේක අතරමැද තැනක් නෑ. නිසා හැකි තාක් දුරට අපි ප්‍රතිසද කරගන්න ඕනේ මේක අසතියේ ප්‍රමාදේ ගත කරන සෑම වෙලාවකම කටුගහේ කටුකුල් කරන්න ඕනේ නැතු වගේ එන තාක් එන්නේ කාම සංකල්පමයි. එන තාක් එන්නේ විහිංසා සංකල්පමයි. ව්‍යාපාද සංකල්පමයි. නිසා අඩු ගානේ මට තියෙන කාම සංකල්පයක්, මට තියෙන ව්‍යාපාද සංකල්පයක්, මට තියෙන විහිංස සංකල්ප කියලා දන්නවනම් ඒක විශාලම ජයග්‍රහණයක්. දැනගත්තට පස්සේ වටින්න බෑ. ඉන්සාව සතියෙන් කරන්නේ කාම සංකල්පයක් වෙනකොට මේක ද්වේෂ කරන්නේ චිස් විතරක් මට ගැලපෙන්නේ නැහැ කියන්නේ ආ දැන් මගේ හිතේ තියෙන ආශාවක් බව දන්න. මේ ආසාව තියෙන රූපයකට, සද්දයකට, ගන්ධයකට, රසයකට නැත්නම් සංකල්පයකට කියලා ඒක දැනගන්න එච්චරයි. එහෙම නැත්නම් තමයි ව්‍යාපාද සංකල්පයක් එනවා. විහිංසා සංකල්පයක් එනවා. නිද්දකින් කියලා මේක නොවෙනවා, අරක වෙනවා නම් හොඳයි කියලා එනකොට මේක දැනගත්තොත් දැන් භාවනා කරනකොට සද්දයක් එනවා. එන්නකොටම තරහක් එනවා. මෙච්චර දුර ඇවිල්ලා භාවනා කරනකොට ඔන්න සද්දයක් ආවා කියලා. එනකොට මේ සද්දේ තියෙන අමනාපය දැක ගන්න පුළුවන් නම් සද්දේ නැතුව ආනාපාන කරනකොටදී බලවත් සතියක් ඕනේ. සද්දේ තියේදී මට සද්දේට අපනාපයක් පහළ වුණා. ඒ යමනාප එනකොට මම දැක්කා. ඊට පස්සේ මට ආයසරයක් ආනාපානට යන්න වුණා. හිරියර සහිතව මේකෙන් ආනාපානයේදී ඇති සතිය හිරියර රහිතව කියන ආනාපාන සතියට වඩා බලවත්. මනාපමනාප දෙක එනකොටම දැනගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ලොකු ධර්ම ආරක්ෂාවක් හම්බ වෙනවා. මේක බුද්ධ ආරක්ෂාවක් කියතයි, ධර්මීය ආරක්ෂාවක් කියතයි, සංඝ ආරක්ෂාවක් කියතයි, සීල ආරක්ෂාවක් කියයි. ඉතින් මේ මිනිස්සයා කියනවා නෑ නෑ මම භාවනා කරන කිසිම අමනාප පහළ වෙන්න නරකයි මේ මනාප පහළ වෙන්න නරකයි ඒවා කෙලෙස් ඒව නැති කරන්නේ කොහොමද කියලා අහන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ මිනිස්සයා තාම මේ සංකල්ප මට්ටමින්වත් සතිය අඳුනගෙන නෑ ඒ නිසා බොහෝ කල් යනවා ඒක තීරුම් අරගන්න. ඒ නිසා භාවනා කරගෙන යනකොට මතුවෙන දේ මතුවෙන හැටියට දැනගන්න එක. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකෝපති පජානාති කිසිම විදිහට සරුවචනසේ කියලා නැහැ මිච්ඡා සංකල්පේ ප්‍රහාණය කරන්න සම්මා සංකල්පේ වඩන්නේ කියලා. දැක ගන්න පමණින් මේවා ඉබේම වාසිදායක පැත්තට හැරෙනවා. මේක බටහිර ලෝකයේ තේරුම් ගන්නව වැඩි සම්ප්‍රදාන කුල බෞද්ධය තේරුම් ගන්නවට වැඩි වැඩියි. ඊවන්සෙන මේක කියනකොටම තේනවා සරුවත් යනන්සේගේ තියෙන මේ රැඩිකල් වාදී ගතිය මේක දැකීම පම දැකීමෙන්ම විශාල ශක්තියක් කියන බව. සම්ප්‍රදානුකූල බෞද්ධයා එහෙම නැත්නම් විශේෂයෙන්ම විනයකාරයා එහෙම නැත්නම් ප්‍රතිසංශෝධනවාදියාට කවදාකවත් හිතන්න බෑ තමන්ගේ කෙලෙසි දැකීම විශාල ජයග්‍රහණයක් කියලා විශාල විපස්සනාවක් කියලා. ඉතින් කෙලෙසි දැකීමත් කෙලෙසක් කියලා වගේ හිතන්නේ. ඉතින් මේ මනුස්සයා හිතනවා මේ භාවනා කරන ඉස්සලා කෙලෙස් නොයන තැනක් කෙලෙස් නොයන පරිසරයක්. එච්චි එහෙම තැනක් මේ ලෝකේ නැහැ. අපි අඩු තැනකින් පටන් ගන්නවා මේක ඇත්ත. නමුත් ටික ටික ටික ටික එනකොට මිච්ඡා සංකල්ප වෙනකොට මිච්ඡා සංකල්ප වේවා. සංකා සංකල්ප වෙනකොට සම්මා සංකල්ප වශයෙන් දෙක වෙන් කළ දැනගන්න පුළුවන් නම් ඒක සම්මා දිට්ඨිය තියෙන බවට සම්මා දිට්ඨිය ක්‍රියාත්මක බවට විශාල ශක්තියක්. නිසා ඇත්තටම භවනා සිද්ධ වෙන්නේ පරියන්කේදී නෙවෙයි. විවිධ පරියන්කේදී බාධා අඩුයි. අය වැඩේ පටන් අරගන්නේ සක්මනේදී නැත්නම් එදිනදා වැඩවල. එදිනදා වැඩවල අනන්තවත් අපිට මැදන බෑ හිත තියන්න එක්කෝ මන අපිට යනවා එක්කෝ මන අපිට යනවා. ශක්ති ප්‍රමාණය උප්පන්න මනාපං උප්පන්න ගමනාපං කියන විදිහට පහළ වෙන පහළ වෙන මනාපමනාපං ටික දැක්කන්න පුළුවන් නම් ඒ යෝගාවචරගේ එන්නේ එන්නේ එන්නේ මේ සම්මා දිට්ඨිය ඒ වගේම සම්මා සංකප්ප වැඩිට පටන් ගන්නවා. ඒ වාගෙම තමයි ඒ උපනෝපන් මනාපමනාප දෙක දැනගන්නවා නම් ඒ යෝගාවචරයට ඒක විශාල ඍජු මාර්ගයක් වෙනවා ඉන්ද්‍රිය සංවරයට. දැනගන්නවා දැන් මගේ හිත යන්නේ ද්වේෂය දිගේ. දැන් මගේ හිත යන්නේ ආශාව දිගේ කියලා දැනගන්නකොටම ඒ ඉන්ද්‍රයන්ගෙන් Tamanට තරම් නොවෙන්නා වූ කෙලෙස් විචක්‍රමණය වෙන කෙලෙස් එනකොට දැක ගැනීමේ ශක්තිය ගන්නවා. ඒක නිසා යම් වෙලාවක මේ සම්මාදිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලගේ ඉබේම ඒ මනාපමනාපකම් හඳුනාගනිමින් මනාපමනාපකම් මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කියාගන්න නැතුව මගේ මම කියාගන්න නැතුව ඒක මේ හේතුඵල ධර්මානුව පහළ වෙනවා ඒකට පශ්චාත්තාප වෙන එක තමයි පෘථජ්ජනයගේ වැඩි. අපිට පශ්චාත්තාප නොවියම තමයි ආර්යයන් වහන්සේගේ වැඩි. ආර්යයන් වහන්සේ දකින්න ඒක හේතුඵල ධර්මයට අනුව මේක වෙනකොට මේක වෙනවා. ඒක දැක ගන්නවා. පශ්චාත්තාප වීමක් නැනව පෘථග්ජනයා මට තරම් නැති කෙලෙසයක් ආවා මට තරම් නැති තරහක් ආවා මට තරම් නැති ආශාවක් ආවා කියලා ඒවා සෑම දෙයක්ම මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කරගෙන මෙවුවා පිළිවෙලට පිළියම් කරන්න උත්තර හොයන්න පටන් ගන්නවා. මේක දිහා යහ දැක්මමයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේ හේතුව ඇති වුණොත් ඒ ආශාව ඇති වෙන එකව වළක්වන්න බැරි හේතුඵල ධර්මයක දෙවියන්ටවත් බ්‍රහ්මයන්ට මොකාටවත් නැත කරන්න බෑ. නමුත් ඒකේ එන බව දැකලා නොසලී ඉන්න පුළුවන්කම තමයි භාවනාවෙන් හම්බෙච්ච අපිට හම්බෙලා තියෙන ආශිර්වාදය. හුඟ දෙනෙක් කියනවා ඒක නෝන්ජල්කමක් කියලා. තමන්ට රාගයක් මතුවෙනවා රාගේ රාගේ වශයෙන් දකිනවා ද්වේෂයක් මතුවෙනවා ද්වේෂේ ද්වේෂේ වශයෙන් දකිනවා ඒකට ඇලීමක් ගැටීමක් වෙනවා නම් ඒකත් දැනගෙන එතනින් අතර කරගන්න පුළුවන් අපි සාමාන්‍ය භාෂාවෙන් කියන ප්‍රතික්‍රියා නොකර මේක මම මාගේ කියා ගන්න නැතුව අතර කරන්න පුළුවන් නම් ඒක දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කිය ඒවයි එහාට ඒක දිගේ වාග් බහුල්‍යයටපත් නොවිලා හිත ඒක පටලවා ගන්න නැතුව නතර කරන්න පුළුවන් නම් හොඳට ක්ලච් බ්‍රේක් තියෙන වාහනයක යනවා වගේ ඇක්සිඩන්ට් එකක් වෙන්න ඉස්සෙල්ලම බ්‍රේක් එක අහනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම දැක දැක දන දන ඒ අනතුරටපත් වෙනවා ක්ලච් බ්‍රේක් අහන්නේ වාහනේ. නිසා යෝගාචර එන්නේ එන්නේ එන්නේ මේ භාවනා මධ්‍යස්ථානකේ මේ පොඩ්ඩක් පාඩම ඉගෙන ගත්තට ගෙදර ගියත් එහෙම නැත්නම් විෂම තැනකට ගියත් ඒ හැම දෙයකදීම Tamanට මතුවෙන මනාපමනාප දෙක ඒ ආකාරයෙන් දැක ගන්න පුළුවන් වෙනවනම් ඒ යෝගාවචරයට ඒක විශ්වවිද්‍යාල පාඩමක් වෙනවා. එතන පශ්චාත්තුපාදී පාඩමක් පාඩපත් වෙනවා. හැබැයි ඒක මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මේ කියා ගන්න නැතුව දකින්න තරම් සීලයක් තියෙනවා. දකින්න තරම් සද්ධාවක් තියෙනවා. දකින්න තරම් විශ්වාසයක් තියෙන්න ඕනේ, සතියක් තියෙන්න ඕනේ. එතකොට චිත්‍රපටිය පේන්න පටන් ගන්නවා මේකදී පුදුමාකාර ලස්සන විශ්වසනීය වූ විශ්වගත තත්ත්වයක් තියෙනවා මේක දකින්න එක්කනට තේනවා මේ මගේ හිත නෙවෙයි මේ හැම කෙනාගේම හිත මෙච්චරයි කියන. තමන්ගේ හිත හරහා තමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ හිත තමයි නිමිත්ත ගන්නෙ. තමන්ගේ හිත හරහා තමයි මේ පරිශ්‍රණය කරන්නේ. නමුත් අන්තිමට බහුල බහුලීගත කරනකොට මේක වශී කරගත්තට පස්සේ හැම කෙනෙක්ගේ මේක වැඩ කරන්නේ මේ තාලේ. දැන් පරචිත්ත විඥාන ඥානෙ වගේ ඒ යම් කිසි කෙනෙක් ඒ ඒ විදිහට දඟලනකොට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයාගේ හිත දැන් යන්නේ මෙන්න මේ මෙන්න මේ ආරයට තමයි කියලා හැ අනුන්ගෙමුත් කමටහන් ගන්න පුළුවන්. ඒකට අනුන්ගෙමුත් නිමිත්තක් ගන්න පුළුවන්. ඒ වුණත් කවදාකවත් ඒක වාසියට හරව ගන්නෑ. ඒ தත්ත්වය හරහා ඇති ඇති දක ගන්නවා මිසක්ක තමන්ට සම්මා දිට්ඨිය ඍජු කරගෙන බලවත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සම්මා සංකල්පවල ඉතාමත් වැදගත් දේ තමයි මේ sannivedanayේදී තම අවබෝධ කරගත්ත දේ තව කෙනෙකුට කියන්න යෑමේදී අපේ පුදුමාකාර පැටලවිල්ල තියෙනවා. යන්නේ කොහෙද කියලා ඇහුවොත් කියන්නේම මල්ලේපොල් කියලා තමයි. සමණා සුද්ධ කරනකොට පොඩ්ඩක් අහගෙන ඉන්නෝ ගිහිල්ලා පුදුමාකාර කතාවක්. නරියයි බල්ලයි කතාවල් තමයි කවවම කවදාකවත් මාතෘකාවට කතා කරන්න තේරෙන්නේ. අය බලනකොට හොඳ උගත් හොඳ සිල්වන්ත හොඳ භාෂණ රාසාවත් ඇති ඇත්තෝ. ඒ නිසා මේ සංකල්පවල තියෙන පටවිල්ල ගත්තාම අපි කාගේ න්‍යාය පත්‍රයකද මේ කතා කරන්නේ? ජනමාධ්‍ය යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ජනමාධ්‍යකාරෝ හොඳටම දන්නවා අපේ හිත රවට්ටන ඇති. ඒ මොකද අපිට කවදාකවත් දැක්කදී දැක්ක හැටියෙන් කියන්න බෑ. කදාකත් ඇහිච්ච දේ ඇහිච්ච ඇතින් කියන්න බෑ. ගන්ධරස බලපු දේ ගන්ධරස බලයෙන් කියන්න බෑ. හිතච්ච දේ හිත හැටියට කියන්න බෑ. දැක්ක දේ දැක්ක හැටියට කියන එක ආර්ය ව්‍යවහාරයක්. ඇහිච්ච දේ ඇහිච්ච ඇතිද කියන එක ආර්ය ව්‍යවහාරයක්. දැනිච්ච දේ දැනිච්ච හැටියට කියන්න බලන එක ආර්ය ව්‍යවහාරයක්. හිතච්ච දේ හිතච්ච හැටියට කියන්න බලන එක ආර්ය ව්‍යවහාරයක්. අපි ළඟ තියෙන පුදුමාකාර අතිශෝක්තිය. පුදුමාකාර මේක පුම්බලා දැක්වීමක් තියෙනවා. ඒක නිකන් ඇබ්බැහියට ගිහිත. මේක නදාසක් පළ කරන බටේර ලෝකේ මිනිස්සෙක් කියනවා මේ අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ කියන. අපි පොතක් ලියුවොත් වචනයක් ලියුවොත් හැම වෙලාවෙම බොම්බල තමයි කරන්නේ. නරක කිව්වොත් නරක බොම්බල පෙන්වනවා. හොඳ කිව්වොත් හොඳ බොම්බල පෙන්වනවා. සරුවචනංශේ විතරක් හරියට වචනේදී පටලවෙන්න තියෙන ඉඳ නතර කරගෙන උස්සාජනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උස්සාදේති න අපසාදේවි තීටි යථා භූතං ආවිකරෝ උන්වහන්සේට පුළුවන් ඕන තරම් කෙනෙක් උසස් කරලා කතා කරන්න. උන්වහන්සේ උන්වහන්සේ සර්වඥතා ඥානෙ තියෙන නිසා. ඒ වගේ ඕන කෙනෙක් පහත් කරලා කතා කරන්න පුළුවන් නමුත් කවදාක සර්වඥාන්සේ කෙනෙක් උස් තියනට උස් කරන්න යන්නෙත් නැහැ. පහත් කරන්නත් නැහැ. ඇත්ත ඇති හැටියෙන් කියනවා. නිසා අපි ජීවත් වෙන්නේ ඇත්තටම සංකල්ප ලෝකයක. එහෙම නැත්නම් හීන ලෝකයක. මායාකාරී ලෝකයක. අපි හදාගත්ත සංකල්ප ලෝකීය ටික දැක්කට පස්සේ තේරෙනවා මේක කොච්චරක් අපි උඹාගෙන ජීවත් වෙන්නේ, මවාගෙන ජීවත් වෙන්නේ. මවුත් හොඳට මතක තියාගන්න අපිට කවදාකවත් කෙනෙක් රවට්ටන්න බෑ ඉස්සලා තමක් රැවටෙන්නේ නැතුව. ඒක නිසා ඇති හැටිය දැකීම ඇති හැටිය දැකපු දේ තව කෙනෙකුට කියනවා කියන එක ඒක මේ අද තියෙන ඉතාමත්ම දුෂ්කර දෙයක්. මොකද ඒ තරම්ම පොත්පත් ලියවෙන බණ කියවෙන ජනමාධ්‍යයක් ලෝකේ ජීවත් වෙන්නේ. අර විදිහට දැක්ක දේ දැක්ක හැටියෙන් ඇහුණ දේ ඇහුණ හැටියෙන් කියන්නේ මෙච්චර වචන ඕන කරන්නේ. හොඳට පපුවත ගාලා කියන්න වගේ සංනිවේදනය කරන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ අද තියෙන ස්නායු විද්‍යානුකූලව තේරුම් ගන්න තියෙනවා මේ මනසේ මනස නම් කියන්න බෑ ඒකට අපි මොලේ කියලා ගත්තොත් ඒ මොලේ මස්චිත අර්ථගෝල දෙකේ වම් පැත්තයි දකුණු පැත්තයි විශේෂණ කෘත්‍ය දෙකක් කරනවා මේ දකුණු පැත්ත බොහොම సౌందర్యාත්මක මුළු පද්ධතියම සලකන ඊවසන සුළු අදාහ ගන්නා සුළු මනසක් තියෙනවා දකුණු පැත්ත ඉතාමත්ම තර්කයි හරිම වේගයි. හරිම මානසික අසහන ඇති කරන කඩාගෙන යන එක. මේ දෙක අතර කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ කියන්නේ. දකුණු මස්තිෂ්කයත් වම් මස්තිෂ්කයත් අතර ගනුදෙනුවක් නැති නිසා මේක ලෝක දෙකක ජීවත් වෙන්නේ. ඒ නිසා යුද්ධේ සෑම දෙම තියෙන මේ මස්තිෂ්ක දෙක අතර භාවනා කරනකොට වෙන්නේ මේ දෙක කතා කරන්න පටන් ගන්නවා. මේ දෙන්න අතර sannivedanayak වෙන්න පටන් ගන්නවා. එතකොට ලෝකෙම තේරෙන්න ගන්න පටන් ගන්නවා. දෙය එහෙම නැත්තම් භාවනා කරන්නේ නැති ලේ කළු සුදු වෙනසක් තියෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට ඒ තර්ක ඥානියත්, సౌందර්ය අදහසත්, ආංශික දේවලුත්, පිරිච්ච දේවලුත් අතර පුදුමාකාර එකමුතුවක් වෙනකොට මේක ඇතුලේ සර්වඥතා ඥානියක් ඇති කරන තරම් හැපේ හැකියාව තියෙනවා. අභාවිත මනස අනිවාර්යයෙන්ම අංශ භාගයි. ඒ පැත්තට ගිය එක නෑ. මේ පැත්තට නම් මේ පැත්තට ගිය එක නෑ මේ පැත්තට. ඉතින් ඒක පෙන්ලා දෙන්න ගිය එකනත් හතුරෙක් විදියට පේනවා. ඒ නිසා සරුවත්තරනාංශය සඳහන් කරන්නේ දුර්ලභෝ බුද්ධප්පාදෝ ලෝකස්මි. මේවා කියන්න පුළුවන් බුදු කෙනෙක් ලෝකෙ ඉපදෙන කී තාම දුර්ලභයි. ඊට පස්සේ මෙවැනි වටිනා මච්චිත්තාත අර්ධගෝල දෙකක් සහිත මනුස්සාත්ම භාවයේ දුර්ලභයි. නමුත් ඒක දන්නේ නැතුව අර එක පැත්තක් විතරක් විශේෂණය කරන අනිත් පැත්තට වෛර කරන මේ අන්තභාග මනුස්සයාදියා බලනකොට චන සම්පත්තිය දුර්ලභයි. මේ දෙක එක සමානව වැඩ කරන වෙලාව ඉතාම දුර්ලභයි. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය දුර්ලභයි. ඒ වගේම බණ ඇහිම දුර්ලභයි, ශාද්ධර්මයේ දුර්ලභයි, කල්යාණ මිත්‍රත්වයේ දුර්ලභයි. දුර්ලභ වෙලා තියෙන්නේ නැති හින්දා නෙවෙයි ඇතුළත ගැටුම නිසා. ඒ නිසා මේ සංකල්ප පිළිබඳව තේරුම් අරගෙන තමන්ගේ මනසේ ඇති හැටියට එන්න යථාභූත ඥාන දර්ශයට එන්න ඇරලා ඒක දිහා වර්ගීකරණය කරන තෝ ප්‍රතික්‍රියා කරන තෝ දිහා බලාන ඉන්න මේ සති චිත්තක්ෂණය පුදුමාකාර ස්වර්ණමය ජනෙල් කවුළු විවෘත කරලා දොරවල් ඇරලා දෙනවා හැම කෙනාගේම මනස තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒචා මේ මේ වෙන ලෝක විනාශය හරි මොන පෙරලින් හරි වෙන්න තියෙන්නේ මනුෂයා තේරුම් අර ගන්න ඕන තියෙනවා මනුෂයාගේ සුභ සිද්ධිය පිණිස බාහිර මොනවාක්වත්ම නැහැ. බාහිර හොයන්න හොයන දීන හීන තුච්ච තත්ත්වයට අපිපත් වෙනවා. මේ ඇතුළත තියෙන සම්පූර්ණ මේ ශක්තිය මේ තියෙන ප්‍රභවය භාවනාව හරහා හෙලි කරගත්තොත් මේ ඔය හීනමවන යන තැන නෙවෙයි මේක ඇතුළෙමයි හොයන්න තියෙන්නේ. ඒකට වෙලා නැහැ කියන්නේ. ඒ තරම්ම බාහිර වැඩ නිසා නිසා කවදා හෝ මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වගේ හොයන්න පටන් අරගත්තොත් ඒ මනසට තේරෙනවා ඒ සොල්දාදුවෙක් තමයි රාජකාරීට යන්න කිට්ටු වෙලා අනිවාර්යයෙන්ම තිබිය යුතු නලල්පටිය හොයනවා. ඒකේ තමයි පදක්කම් පළඳලා තියෙන ආල්පටිය. ඉතින් ගෙදර හෙන යුද්ධෙලු දැන් හදිස්සිය කියලා රජුරෝ කැඳවලා තිනවා. ගෙදර ගෑනටත් බයිනවා, දරුවන්ටත් බයිනවා, බඩුවක් තිබ්බා මේක තනක නැහැ. හොයලා දීපියා මගේ නලල්පටිය කියලා. ඒ ගෙදර ගෑනේ මොකද්ද වැඩක්. ඉතින් ඒක අම්මලට යෝධිට බයිනවා. මේ යෝධිට මම දැන් කොච්චර කිව්වද හොයලා දීපන් කියලා. ඉතින් කෑ ගහලා කෑ ගහලා ගෑණිය ඇවිල්ලා බලන් හදනකොට ඉතින් මේ මනුස්සයා නලල්පටිය දාගෙන ඉන්නේ. දැන් මේක කියන්න ගියාම කේන්ති නිසා කන්නඩියක් ගෙනලා මූණට අල්ලනවා. ඇල්ලුවට පස්සේ අර මංසත් තේනවා තමන් සොල්දාදුවෙක් වුණාට ගෙදර මිනිස්සුන්ට ලොක්කා වුණාට මේක දාගෙන ඉඳදී කොච්චර කෑ ගැහුවත් පිට හම්බ වෙන්නේ නැහැ. ඕක ඔලොමොල කම තියෙන්නේ. ඒ වගේ තමයි සත්‍යයේ තියෙන්නේ දැනටමත් ඇතුළේ. අපි කොච්චර පිට හොයන්න ගියා කෑ ගැහුවත් අරයා දුන්නා මෙයා දුන්නා කියලා මේ තියෙන එකට සමාදම් වෙන තෙක්. මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය කියන එක දැන් අත් හම්බෙච්ච දෙයක්. ලැබිච්ච මනුෂ්‍යාත්ව භාවය කියන එක හම්බ වෙච්ච දෙයක්. ක්ෂණ සම්පත්තිය කවුරුත් අතේ තියෙන දෙයක් නෙවෙයි. ඇති වෙන්න ධර්මය එනවා. ඇති වෙන්න ඕන නම් පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍රයක් තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි මොකද්දෝ එකක් මේ කල්පනා කරන එක හුදු සංකල්පමය පටලවිල්ල. ඒක නිසා කලබල කරන්නේ නැතුව කණ්ණාඩියක් මුණට අල්ලන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මුණේ කණ්ණාඩි බලනකොට පේනවා ඒක හොයවුවට බාහිරේ හම්බ වෙන්නේ නැහැ මොකද පැලඳගෙන තියෙන්නේ. ඒ නිසා මේ භාවනාවේදී කරන්නේ කණ්ණාඩිය මුණට අල්ලන එක තමයි. අපි මේ භාවනාවට එන්න ලෑස්තිලා ගෙදරින් එළියට එනකොට අපි ඇඳ පැළඳගෙන මුණ බලනවනේ. කණ්ණාඩියේ. එතකොට එලිපට මුණේ එලිපැත්ත පේන්නේ. දැන් මේ මේ විදර්ශනා කියන කණ්ණාඩියෙන් බලන්න තියෙන්නේ මම කියන්නේ මොන වගේ මිනිහද කොහොම කෙනෙක්ද කියලා. ඒ දැකීමේ විදසුන් නොවන තමයි මේකෙන් හම්බ වෙන්නේ. ඉතින් ඒක දැනටමත් තියෙන දෙයක් ඒක උපමට්ටම් කරගන්න එක විතරයි මේකේ තියෙන්නේ. කිසි කෙනෙක් කිසි කෙනෙකුට දෙලොකු නැහැ. කිසි කෙනෙක් කිසි කෙනෙකුට ඉස්සරහෙමුත් නැහැ පස්සෙමුත් නැහැ හැම කෙනාටම සමාන අවස්ථාවක් තියෙනේ සමාන අවස්ථාවට එළඹ වාසය කරනවා අප්‍රමාදී වෙනවනම් එතන ඉඳලාම තමයි පිරිච්ච ගතිය සම්පatti කරගතිය ලැබෙනවා එමතුව තාම අසන්තුෂ්ටි කරගතිය තියෙනවා නොලැබිච්ච ගතිය තියෙනවා අරක නිසා බෑ මේක නිසා බෑ කියලා ඔක්කොම මිච්ඡා සංකල්ප වලට වැටෙනවා මිච්ඡා දෘෂ්ටියට වැටෙනවා ඒක නිසා මේ කරපු භාවනාවලින් අහපු මනෝලින් Tamanට එනකොට තිබුණට වැඩි ගතියක් තේරෙනවා නම් බාහිර නෙවෙයි තියෙන උත්තරේ Taman ළඟමයි කියලා ඒක මේ දවස් හතර කරන ගෞරවයක් වෙනවා Tamanට හම්බ වෙච්ච චීන කන්නඩියක් බවට පත් වෙනවා. ඒක නිසා සම්මා දිට්ඨිය සකස් කරගෙන යන සම්මා සංකල්ප හැඩගහ ගැනීමෙන් ලද ලද හැම වෙලාවකම මේ චක් වංක වංක මාර්ගයේ චපල මාර්ගය අයින් කරලා ඍජු මාර්ගයේ සොයා ගැනීම සඳහා තමන්ගේම අත්දැකීම හරහා මේ උපමාන ලබා ගන්න පුළුවන් නැත්නම් ක්‍රමසහවිදි ලබා ගන්න පුළුවන් නම් මම හිතනවා මේ වැඩමුළුව සාර්ථක වුණයි කියලා සාර්ථක ඉතින් වේවයි කියලා ප්‍රාර්ථනා කරනවා අද ධර්ම දේශනාව අනුවත් තම තමන්ට තම තමන්ගේ ඒ සංකල්ප සකස් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි ධර්මදේශනා නිමාවේදී පුරුදු පරිදි අනුමෝදනා චීත්‍රයෙන් එත්තාවත ආදී ගාථා සජ්ජහායනා කිරීමේ පේන නොපෙන සිල් දෙනාටම මේ කුසල් ආදා බෙදා ගැනීම කරමු අප අපිට ප්‍රාර්ථනා සීපත් කර ගැනීම